ඉතින් ඒක අපේ ජීවිතයේ අපේ කියන දේ කරන කරන දේ කියන බව. ඒක ਸਰවචන්නාංශයේක් නැත්තම් සාස්ෘණ වචනමක් තෝරන කොටත් බලන්න කියනවා. ඒ සාස්ෘණ වංශي කියන දේ කරන කරන දේ කියන කෙනෙක්ද කියලා. ඒ වාගෙම ඒක අවසාන වශයෙන් Taman තුලත් බලන්න කියනවා. Taman යමකට ජීවිසගෙන තියෙනවා නම් පොරොන්දු වෙලා තියෙනවා නම් සාකච්ඡා කරලා තියෙනවා නම් එකඟ වෙලා තියෙනවා නම් ඒ කියපු දෙයට ගෞරව කරනවාද කියලා. එහෙම නැත්නම් කියපු දේ අනුව කටයුතු කරනවාද කියලා. ඒක සරුවචන වහන්සේත් එක්ක සමහරලාට වාද මුකෙන් කවුරුරි කතා කරනවනම් සරුවචන වහන්සේ එයා හෙලා දකින්නේ නැහැ. එයාට කියනවා මුලින් කියපු දේ පස්සේ කිව්වේ නැහැ. පස්සේ කියන දේ මුලින් කිව්වේ නැහැ. ඒ දෙක අතර ඇතුළත ගැටලුවක් තියෙනව නේද කියලා පෙන්ලා දෙනවා. ඒ කියන්නේ පිළිහිටලා කටයුතු කරලා නැහැ. එතකොට තේරෙන්න පටන් අර ගන්නවා මේ කතාව තුලම හරස්පර හර හුරස්සචි පරස්පර විරෝධී කතා දෙක තුනක් තියෙන සර්වඥාන්සේ ඒක පෙන්නලා දෙන එක try කරන්න. එයාම කරන කතාවේ අග මුලට ගැලපෙන්නේ මුල අගට ගැලපෙන්නේ අපි උකට කියන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් කියලා. අපි එදිනදා කතාවේ හොඳටම ඔක පේන්න තියෙනවා. මොකටද කතා කරන්නේ? මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? හුඟක් වෙලාට කතාවකින් වෙන්නේ අනවබෝධේ. ඒ නිසා මිනිස්සු අතර අනවබෝධේ වැඩි සත්තුන්ට වැඩියි. මොකද සත්තු අතර කතාවක් නැහැ. සත්තු අතර තියෙන බොහොම සීමිත sannivedana වගේක් තියෙනවා. මේ අනවශ්‍ය දේවල් කතා කරන්නේ ඒක නිසා මේ පරිසංතර කියන වචනේ තැහිණිති පිළිසඳර කියන වගේ දෙයක්. ඒක නිසා භාවනා ජීවිතය ගත කරනකොට සමාජශීලී වෙන කෙනාට ගණයා කෙරෙහි ඇලි කුලයා කෙරෙහි ඇලි ගත කරන කෙනාට උතන තමයි කොච්චර හම්බ කරත් හකුරු වක්කඩයට හකුරු හැංගුවා වගේ මෙතනින් හොද පාඩුවට ලක් වෙනවා. හිටින්නේ නැහැ. මොකද හේතුව අපිට මේ මොනිච්චාවට බස් දොඩන්න සිද්ධ වෙනවා. ඒ කියන දේ අපි අදහලා කියනවත් නෙවෙයි පිළිගත්ත දෙයක් නෙවෙයි ඒ කෙනා සන්තෝෂ කරන්න කියනවා. ඒ වගේ ටොංගණක් කියලා අන්තිම වෙච්චාම Tamanගේ ආධ්‍යාත්මික සෝදපාලුවක් වෙනවා. ඉතින් ඒක අපි කවුන්සලින් කරත් ෆ්‍රී ඇසෝෂියේෂන් කරත් එහෙම නැත්නම් මානසික වශයෙන් අපි කවුරු හරි ඇවිල්ලා අපිට මේක කියලා දුන්නත් Taman තුල ප්‍රතිතද කර ගැනීමක් එනවනම් එන්නේ නැත්තම් Taman තුල මේක ගැන ඉස්තාවරයක පිහිටන්නේ නැත්තම් ආධ්‍යාත්මිකේ වර්ධනයක් සිද්ධ වෙන්නේ ඒක නිසා අවසානයේ Tamanම විශ්ින් පිළිගත් givisගත් පිළි මේ පිළින කර දේ ඒකට ගරු කරනවා නම් ඒකට අනුව කටයුතු කරනවා නම් කියන දේ කරන කරන දේ කියන පැත්තට යන්න පටන් ගන්නවා. පොදුවේ කියන්න බලන්න මේ සමාජයක කරන්න බැරි තරම් සමාජයේ ෂටයි, සමාජයේ මායාවී, සමාජයේ චපලයි. සමාජය කියන්නේ චපල දෙයක් කියලා හිතා ගන්න. මේ මිනිසයා කාලයක් ඉදිරියට යනකොට හදාගත්ත චපල දෙයක් තමයි මේ සමාජය කියලා කියන්නේ. ඒ සමාජයට අනුව ජීවත් වෙනවා කියලා කියන්නේම රඟපෑමක් විතරයි. ඒක බොරු සෝබනයක් විතරයි. ඒක නිකන් ආලවට්ටමක් විතරයි. ඉතින් ඒ සඳහා තමයි අපි ගොඩක් වෙලාවට මේ මානසික ආතති ගන්නෙ. එහෙම නැත්නම් මේ චිත්ත පීඩා ගන්නෙ මේ සමාජ මට්ටම් වලදී. ඒ නිසා අපි ස්වභාවයෙන් හොඳ මිනිස්සු. ප්‍රകൃතියෙන් හොඳ මිනිස්සයෝ කාල් මාක්ස් තුමා කියන විදිහට සමාජයේ ආර්ථික විෂමතා නිසා අපි දූෂ්‍ය වෙනවා කියලා. බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා අපේ හිත කොහොමදත් ප්‍රබාසරයි ඒක ආගන්තුක උපක්ලේශ වලින් කෙලසිලා තියෙනවා. ඉතින් ඒ පෘථජ්ජනය දකින්න ආගන්තුක උපක්‍රේෂ විතරයි. බැලු බැලුන පින්නේ අර පිටින් ගෑවිච්ච එකනේ. ඒ නිසා එයා කවදාකවත් දකින්නේ නැහැ Taman තුල එහෙම ප්‍රභාසරයක් තියෙනවා කියලා. එයාට පේන්නේ අනුත් දකින්න කොටත් Taman දැකපොත් Taman දිහා බලන විදියටමයි අනුන්ගේ තියෙන වටේ තියෙන කුණුලෙල්ල කුණු කට්ටේ මජං තෙල් කුණු ටික විතර ඇතුළේ පේන්නේ. ඉතින් ඒක නිසා අර කවදාවත් පිරිසුදු මනසෙන් පිරිසුදු මනස කතාවක් නැහැ. පිරිසුදු මනසෙන් පිරිසුදු මනසට කතාව ඒක මයින්ඩ් ටු මයින්ඩ් කනෙක්ෂන් කියලා කියනවා. ඒක බොහෝම කෙටි. ඒකේ ඔය මොනවාක්වත් ආලවට්ටන්නේ නැහැ. ඒ නිසා මේ පටිසන්තරය කියලා මේ පිළිසඳර එතන givis ගද්දේ එහෙම නැත්නම් මේ පිළින කර දේ අරසා කර ගැනීම සඳහා සීලය නොඋනට ඒකේ ගොඩක් වෙලාවට ඒ කටයුත්ත සම්බන්ධ වෙන්නේ වචී දුස්චරිතයටමයි. කාය දුස්චරිත සම්බන්ධ නොවෙනවා කියන එක නෙවෙයි. ඒක සම්බන්ධයෙන් අපිට පැතිකඩ දෙක තුනකින් ਸਰවචනාංශේ සාකච්ඡා කරලා තිනවා. අන්නේ සාකච්ඡා කරපු කාරණා දෙක තුනක් අද දවසේ ධර්ම දේශනාවට ඇතුළත් කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. Taman තුල ඇති වෙච්ච ශ්‍රද්ධා විරිය සමා සතිය සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය ධර්ම ඇති වුණා කියලා දැනගන්න කි තාම ලොකු දෙයක්. එහෙම නැත්නම් මේ ඉන්දිය ධර්ම වෙනුවට අපි කරන්නේ ඇහැ කන දිව නාසය කය මන කියන නැත්නම් ඇහැ කන දිව නාසය කය කියන මේ පංචේන්ද්‍රිය මේ මසස් මස් වලින් හැටි ඉන්ද්‍රිය පිනවන එක තමයි ලෝකේ කියන්නේ. ඒ වෙනුවට මට දැන් වෙන ඉන්ද්‍රියක් තියෙනවා. සද්ද ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියලා. එතකොට අර ඇහැ කන දිව නාසයෙන් තමයි අපි මිනිස්සු මනින්නේ කියන්නේ, තමන් මනින්නේ කියන්නේ ප්‍රමාණ කරන්නේ රූප ප්‍රමාණ කියලා කියනවා. නමුත් මේ සද්ධා විදිය සති සමාධි ප්‍රඥා මොකෙන්වත් පේන්නෙත් නැහැ, මනින්නෙත් නැහැ. Taman තුල මේක හටගත්තා කියලා දැනගත්තොත් ඒක ලොකු ශක්තියක්. මොකද මේ ඒක ආධ්‍යාත්මයේ ලකුණක්. ආගමික භවයේ ලකුණක්, හැදිච්ච භවයේ ලකුණක්. ඒක හදාගත්තට පස්සේ හදාගන්න එකත් අමාරු නෑ. ඊට පස්සේ ඒක රකින්න එපායි. මේ උත්හානය කියලා කියන උපදිනොයි කියනකො උපයනවා කියන ඊට පස්සේ ආරක්ක සම්පදාව අවශ්‍යයි. ඉතින් අපේ මේ ආධ්‍යාත්මික ජීවිතයේ තියෙන ප්‍රධාන වශයෙන්ම ආරක්ක සම්පදාය දුර්ලභයි. උපයාගත්ත දෙයට තරම් වෙන්න ජීවත් වෙන්න දන්නේ නැහැ. ඒ මොකද මේ එක එකනට මේ උපත් උත්තර කියන්න ගිහිල්ලා. මේ සමාජයත් එක්ක බැඳෙන්න ගිහිල්ලා. ඉතින් අපිට මේ සමාජයේ තියෙන බැඳීම කොච්චර උග්‍රද කියනවනම් අපේ ආධ්‍යාත්මික කඩා වැටෙද්දි අපි දිගටම සමාජයේ ඇලි ගලි ජීවත් වෙන්න උත්සාහ කරනවා. මේක බය පිළිබඳ ආත්ම විශ්වාසයේ මධිකම් පිළිබඳ ලකුණක්. ඉතින් ඒක නිසා සමාජයේ ජීවත් වෙද්දිමත් මේ පටිසන්තරය පිළිබඳ ගෞරවය නැත්නම් මේ පිළිසන්තර පිළිබඳව ප්‍රතිෂ්ඨාවට කරුණු තුනක් සඳහන් කරලා තියෙනවා මේ උපයා හපයා ගන්නලද මේ ඉන්ද්‍රිය ධර්ම පහ තීක්ෂණකරනද සියුම්කරනද තියුණුකරනද කරුණ නමයක් අපේ පසුකාලීන ආචාර්යවරු එකතු කරලා තිනවා නවාහාරෙහි ඉන්ද්‍රියානි තික්ඛානි භවಂತಿ කියලා. නව ක්‍රමයකට මේ උපයා ගන්න ලද සද්ධා විරිය සති සමාධි ප්‍රඥා දියුණු කරන්න ඕනේ. ඒකෙන් කාරණා තුනක් තියෙනවා. සද්ධාය කිරියාය සම්පාදේති සාතච්ච කිරියාය සම්පාදේති සක්කච්ච කිරියාය සම්පාදේති කිය. ඒ වඩා ගන්නා ලද ඉන්ද්‍රිය ධර්ම දියුණු තියුණු කරන්ඩ සද්ධාවෙන් මේක උපයන්න දෙන්න ඕනේ. මේ ලාභ සත්කාර සම්මාන සිලෝක පැත්තට ගියොත් ශ්‍රද්ධාව ඒකාන්තයෙන්ම සෝදපාලුවකට ලක් වෙනවා. ඒ නිසා ඒකට ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ඒක නිසා ශ්‍රද්ධාය කිරියාය ඒ තමන් බඩා ගන්නාලද මේ ඉන්දිය ධර්ම දියුණු කරන එක සමාජයේ යුතුයකමක් නෙවෙයි. තමන්ගේ මේ ප්‍රියම්බිකාව හෝ ප්‍රියාදරයේ දියුණුවක් යෝගිකමක් එක මගේ දියුණුවක් ඒ සඳහා මම මේ ලෝකේ තියෙන දේවල් වලට ලාභයට සත්කාරයට සම්මාන සිලෝකයට කරන මේ ආචාර ගෞරව වෙනුවට මේ ශද්ධාව ඇති කරගත්තොත් සද්ධාවම ඇති කරන්න සද්ධාව අවශ්‍යයි කියන එකයි මේ කියන්නේ. අන්නේ සද්ධාය කිරියාය සම්පාදේති කියන එක මේ තීසනේ කිලැති මිනිසෙක් තුළ විශේෂයෙන් තියෙන ලකුණක්. සමහරලාට බලනකොටත් ඇත්තම තිරසන තුනක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. මොකද බල්ලෙක් Tamange ස්වාමියා කෙරෙහි පුදුම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන වෙලාවල් තියෙනවා. ඒ නිසා බටහිර කෙනෙකුට මේක හම්බ වෙච්ච වෙලාවේ ශ්‍රද්ධාව කියන එක ඇත්තටම බැලුවොත් මීමැතා වුණත් Tamange මී වදේට බැඳිලා පුදුම ශ්‍රද්ධාවක උදේ ඉඳලා හඳනක වැඩ කරනවා. වේයා වුණත් කූඹියා වුණත් ඒ ඒ ජීවන රටාව කොච්චර වැස්සත් පෑවුවත් කඩා ගන්න තු කරන ශ්‍රද්ධාව නිසා. ඒක මිනිස්යාට තියෙන ශ්‍රද්ධාවිට වැඩි ටිකක් වෙනස්නේ. ඒක අර ප්‍රසාද ශ්‍රද්ධාවට එහා ගිය ශ්‍රද්ධාවක් තියෙනවා. අන්නේ ශ්‍රද්ධාවේදී මේ තිරසන් සතත් ආහාර නිද්‍රා බයමයි තුන කියන හතර පිටිපස්ස සද්ධාවේක සහජාසයෙන් එනවා. ආහාර හොයන්න ඕනේ. නිදා ගන්න තැනක් ඒගොල්ලන්ට තියෙන්න ඕනේ. බය වෙනකොට රින්ගන්න ගුහාවක් තියෙන්න ඕනේ. මයිතුන සේවනේ තියෙනවා. ඉතින් ඔය හතර නම් මනුස්සයරක් තියෙන්නේ. ඒක තිර නරාණ මේතම් පශුර් සමානක් කියලා කියනවා. හර මනුස්සයත් හරකෙක් වගේ තමයි. දැන් ඊට එහා ගිය ධර්මේන තේෂාමදිකෝ විශේෂක් කියලා කතාවක් තියෙනවා. මනුස්සයාට ධර්මයක් කියලා එකක් තියෙනවා. සීල සද්ධර්මයේ සමාධි ධර්මයේ ප්‍රඥා ධර්මයේ අන්න ඒ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටවන්න තිරසෙනකොට බැරුව තියෙද්දී මිනිස්යාට පුළුවන්කම තියෙද්දී ඒ සුද්ධ ලියනවා Taman කොහොමද ශ්‍රද්ධාව තියෙන කෙනෙක් නම් ඒ ශ්‍රද්ධාව පිහිටවන්න ඕන වස්තුව උපරිම එකනම් එයාට ප්‍රතිලාභ වෙයි ඒ නිසා අපි ශ්‍රද්ධාව පිහිටුණා බුද්ධ ධම්ම සංඝ කියන තුනේ ආන්නේ ඒකට අපි ගත්ත මේ පිළින කරපු නැත්නම් බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ වචනේ ධම්මං සරණං ගච්ඡාමි කියන මේ වචනේ සංඝං සරණං ගච්ඡාමි කියන මේ වචනය අපි දවසින් දවස දවසින් දවස එදිනදා ජීවිතේ නිතර භාවිතාවට බහුල භාවිතාවට කොච්චර වැඩි කරනවද කියන එකෙන් ශ්‍රද්ධාව ශ්‍රද්ධාය කිරියාය සම්පාදේති කියන එක බලන්න පුළුවන්. අපිට මේක පේන්නේ බුදු ගෙට ගියොත් විතරද? ගන්ධ කිලියේදී විතරද? පන්සලේදී විතරද? භාවනා මධ්‍යස්ථානයේ විතරද? එහෙම නැත්නම් මේ භාවනා මධ්‍යස්ථානේ භාවනා ඉවර කරනවා කියලා කියන්නේ ආය හැඟුම් උදාහරණ තැනක්ද? එහෙම නැත්නම් ඉරියව්ව නෙමෙයි තැන කොතන වුණත් මට සතිමත් වෙන චිත්තක්ෂණ ගාන එළඹ සිටි සීයෙන් ගත වෙන ගාන වැඩි කරන්න පුළුවන් නම් පරියන්ක නොවෙන්න පුළුවන් සක්මන් නොවෙන්න පුළුවන් ඒකව කියනවා සද්ධාය කිරියාවේ සම්පාදේති. ඉතින් මේ සඳහා මට කියලා දෙනකොට ඒ ධම්මික හමුදුර කිව්වේ කවදාකවත් මේ ශද්ධාව තියෙන බව පෙන්වන්න එපයි කිව්ව කාටවත්. කරන වැඩේ කරන්න අහංගලා. නේ සද්ධාව තියෙන බව පෙන්වන්නට යනකොනේ බෙර ගහන්න ඕනේ. කොඩි එල්ලන්න ඕනේ. ගිජ්ජි හොල්ලන්න ඕනේ. අලිය ඕනේ. ඇත්තු ඕනේ. පන්තල් ඕනේ. සද්ධාව හංගලා කරනවා නම් කිසිම අවශ්‍යතාවයක් නැහැ කවුරු හරි කරනවා ආයක ජයසිරි මංගලම් කියලා සාදු කියනවා තමයි ගඳ කිලියත් එකයි වැසි කිලියත් එකයි දෙකේදිම එළඹ සිටියෙන් ගත කරනවා නම් එතන ඇත්තටම සද්ධාහට වැඩිය ප්‍රඥාවයි තියෙන්නේ ඒ නිසා මේ සද්ධාය සද්ධීය කිරියා සම්පාදිත කියන එක ඒ තමන්ගේ තියෙන ප්‍රඥාවේ මට්ටමට කෙරෙන්න ඕනේ. යම් කිසි කෙනෙක් මේ සද්ධාව ප්‍රඥාව නැතුව කරන්න ගියොත් අපි ඒකට පසාද සද්ධාව අමූලික සද්ධාව කියලා කියනවා. ඔය භාවනා කරන කෙනෙකුට එතෙන්ට යන්න බෑ. මොකද එයා ඊට වැඩිය ගැඹුරු තැනක් අල්ලලා තියෙන්නේ. ඒ නිසා නිතරම බලන්න තමන් එලඹ පෙලඹ ගාසේ කරන ගතිය සතිමත්ව ගත කරන ගතිය වැඩිවීමක් පේන්න තියෙනවා නම් පරියංකේදී අපිට සමාධිය නැති වුණත් පරියංකේදී අපිට ওই වෙන 이르දි ප්‍රතිහාර නැති වුණත් එදින්දා ජීවිතේ හැම්බෙන්න ඕන අපිට කියන්න පුළුවන් සද්ධාය කිරියාවේ සම්පාදේති. සක්කච්ඡ සාතච්ඡ කිරියාවේ සම්පාදේති සතත අභ්‍යාසය තියාගන්න. සතත අභ්‍යාසය කියලා කියන්නේ නිති භාවනාව. නිති යෙදවීම නැත්නම් කාලසටහනකට අනුව කටයුතු කිරීම කියලා තමයි අපේ ලොකු සංසේක අපිට කියලා තියෙන්නේ. තමන්ට පුළුවන් වෙන විදිහට නැත්නම් ගියේ ස්ථානයේ තියෙන කාලසටහන ගන්න ඒකට කොච්චර අනුව වැඩ කරනවද කියලා බලන්න. ඒ වැඩ කරන ගතියෙන් තමන්ට තේරෙයි භාවනාවක් කැඩෙනවා නම් එහෙම නැත්නම් දෙකට දෙතාවර හිතෙන් කරනවා නම් දෝතිම නොකරනවා නම් තමන්ට කාලසටහන හරි කරදරයක්. කාලසටහනෙන් අයින් වෙන්න තමයි නිතරම කල්පනා කරන්නේ. ලෙඩ එන්නේත් ඒකට. හැම දෙෙම හිතෙන්නේ කාලසටහනෙන් අයින් වෙන්නේ. ඇත්තටම කියන්නේ කාලසටහන කියන්නේ මනුස්ස ජීවිතයේ ස්වභාවික දෙයක් නෙවෙයි. නමුත් කාලසටහන තමයි අපි දැනගන්නේ මට මේ යන්න ඕන තැනට යන්න මේ හම්බෙලා තියෙන මේ උපකරණයට මම කොච්චර කර කරනවද කියලා. ඉතින් ඒ නිසා මේ සතතාභ්‍යාසය ගත්තොත් ගිහි gedරක කරන්නම බැරි දෙයක්. ගිහි gedර කියලා කියන්නේ එක එක නාඩ පහඳින වැඩ. ඒව තමයි විහිඳා ගන්න දේවල්. කිසිම අදාළ නැති දේවල් කට්ටියගේ සෞඛ්‍ය බාර ගන්නවා ආර්ථිකේ බාර ගන්නවා සුභසිද්ධිය බාර ගන්නවා මේ තමන්ගේ දේත් කරන්නේ නැතුව ඉතින් ඒක කතා කරපු ගමන් හොය දෙනෙක් බයිනවා සමාජශීලී නෑ කරුණාවක් මෛත්‍රියක් නෑ බීරියලියට වේනා ගායනා කරා වගේ කිසිම දෙයක් ගණන් ගන්න තමන්ගේ විතරක් බලනවායි කියලා. ඉතින් ඒක මම දන්නේ මේ බුදුරජාණන් වහන්සේ එච්චර ශාක්‍ය වංශේ පිට රජ කුලීපතිලා බුදු වෙලා ඒක තමයි කිව්වේ තමන්ගේ වැඩේ කරගන්න ඊට පස්සේ අනුගමනය කරන්න කියලා. ඒ බුරුම් පන්දි ස්වාමීන් වහන්සේ එක දවසක් ඒ ධර්මදූත්‍ය චාරිකාවේ යනකොට බැංකොක් එයාපෝට් එකේ ඉඳලා තියෙනවා පැය 4ක විතර ට්‍රාන්සිට් එක. ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේ ස්වාංශිකේ ට්‍රාන්ස්ලේටර් නැත්නම් පරිවර්තකත් එක්ක ඉඳලා තියෙනවා. එතනම යහපැත්තේ සීට් එකේ ඉඳලා තියෙනවා මහායාන මේ මාස්ටර් කෙනෙක්. එයා ට්‍රාන්ස්ලේටර් කෙනෙක් එක්ක එයා මේ ජපන් වගේ කෙනෙක්. ඉතින් මේ දෙන්න අතර කතා කරන්න ඕනකම ඇවිල්ලා තියෙනවා. මේ සයිඩෝස්ලා දෙන්න අතර අර නායකයයි මේ අපේ සයිඩෝ. ඉතින් කතා කරනකොට ඒ කෙනා සයිඩෝගෙන් කවලු තේරවාදයේ තියෙන සුවිශේෂත්වය. කවලු මම මේ සතිය උගන්වනවා කියලා. ඊට පස්සේ ආර්යා කවලු අපේ එක මහායාන ක්‍රමේ පුළුවන් තරම් මේ මිනිස්සුන්ට සේවයක් කරනවා, අධ්‍යාපන දෙනවා. ඒ කියන්නේ බහුජන හිතාය බහුජන සුඛාය වැඩ කරන ඉතින් සයිඩෝ කරබන් හිතමයා කියෝනවලු කියෝනවලු කියෝනවලු කියෝනවලු අපෙන් විතරයි මිනිස්සුන්ට වැඩක් වෙන්නේ. අපි ඔය කාලා වැත්ත කරලා අතක් උඩ අතක් තියන භාවනා කරන්න යන්නේ අපි කරන්නේ සමාජ සේවය කියලා. මේ සයිඩෝ කාබන් හිටියලු මොකක්වත් උත්තර දෙන්න. ඊට පස්සේ ආරයා කිව්වලු ඔයා මොකද කියන්නේ මං කියන එක පිළිගන්නවද කියලා. ඊට පස්සේ සයිඩෝ කන්නේ පිළිගන්න අවශ්‍යතාවයක් නැහැ. මං කරන දේ මං දන්නවා කියලා. ඉතින් කලු ඕනම කෙනකින් අහන්නේ කිව්වලු තමන්ගේ භාවනාව සඳහා පැත්තකට වෙන එකද වටින්නේ. එහෙම නැත්නම් මේ සද්ධායිතකින් සමාජගත හිතකින් උදව් කරන එකට වටින්න කියලා. එතකොට ඔයාගේ පැත්තට කවුද ඉන්නේ කතා කරන්නේ? මගේ පැත්තට තමයි සෙනග ඉන්නේ කියලා. ඊට පස්සේ කළෝ ඒක ඇත්ත සයිඩෝ කියලා. ඉතින් එහෙනම් පිළිගන්න කියලා කිව්වා. ඒක පිළිගන්න විදියක් නැහැ. මටත් කතා කරන්න දෙනවා මාත් කියන්නම්. බුදුරජාණන් වහන්සේ කිව්වේ මඩේ ඉරලා ඉන්න දෙන්නේ. එක්කෙනෙක් හිතනවා නම් මඩේ ඉඳදී අනෙක් එකන ඔසෝලා තියන්න ඕනේ කියලා. ඔසවන්න ගිහින් මොකද වෙන්නේ කියලා ඉතින් හොඳ වෙලාවට අර එක නඩත් ඒ දන්නව බුදුහාමුදුරු කියපු කතාව. තමන් මඩේ ඉරලා ඉඳද්දි මඩ ගොඩක ඉඳද්දි තව කෙනෙක් දඟලනවා දැකලා අනිත් එකන ඔසෝලා තියන්න හැදුවොත් වෙන්නේ මොකද? තමන් නහයත් එක්ක යට යන එකනේ වෙන්නේ. ඒ නිසා ඉස්සලා උඹ ගොඩ වෙනවා. ගොඩ වෙලා වීලි තැනකට ගිහිල්ලා එක්ක සිවුර එළියට දාපන් නැත්නම් නණු කනක් දාපන් නැත්නම් දාලා අර මිනිස්සෙක් ගනි. ඒ ඔක්කොටම ඉස්සලා උඹ වීලි තැනකට යන එකයි කරන්න ඕනේ කිව්වට පස්සේ අර මිනිස්සයා කරපණ හිටියයි කියලා. ඉතින් මේක තමයි ඔය දැන් මහායාන ওই මිනිස්සයා කියන එක තමයි අපේ බුද්ධ ධර්ම අපිට උගන්වන්නේ. Tamange භාවනාවක ඕනේ නෑ. එහෙම නැත්නම් ඒක එක part time job එකකට තියාගන්නවා මේ අනුන්ගේ සීනි කිරනවා කියලා මං කියන්නේ. ඇදගෙන නානවා. ආන ඒකදී ඒ කෙනාට සතතාභ්‍යාසය කරන්න බෑ. සතතාභ්‍යාසය කරන්න නම් යම් කිසි කෙනෙකුට ත්‍රිපිටක කාලසටනහට වැඩ කරන්න. එහෙම නැත්නම් කියන විදිහට කරන්න කරන විදිහට කියන්න වැඩක් යම් ප්‍රමාණයකට යන්න එයා පුළුවන් තරම් බලන්න ඕනේ මූලික අවශ්‍යතාවයන් ටික ලැබුණාට පස්සේ ප්‍රයෝජන සලකලා ටික පාවිච්චි කරනවා මිසක් මොනම විදිහකට සුඛභෝගී වෙන්නේ යන්නේ පාරිභෝගිකත්වයට යන්නේ මේ අනුන්ගේ සීනි කරන්න යන්නේ තමන් තමන්ගේ වැටි කරගෙන ඉනවයි කියන එක. ඒකට කියන්නේ සතත අභ්‍යාසය. නිතිපතා වැඩක් කරන එක. ඒකෙන් තමයි ඒක තමයි ගිහියත් අන්න කියන්න තියෙන්නේ. ඔයගොල්ලෝ ඉන්නේ හෙළුවෙන්. වෙන එකක් කියන දෙයක් ඇත්තේ නැහැ. ඇඳුම් ඇඳගෙන හිටියේ ඉන්නේ හෙළුවෙන් මේ අනුන්ගේ දේවල් අල්ලගෙන නටන්න නැටිල්ල. ඉතින් ඒක නිසා ඉතල විලි වහ ගන්න. විලි වහ ගන්න මොකටද? බෞද්ධෙක් වෙන්න නෙමෙයි භාවනා කරන කෙනෙක් වෙන්න. ඕන කෙනෙකුට බය නැතුව කියන්නේ ඕන වෙලාවක මට ඇවිල්ලා කතා කරන කරදරයක් තියෙනවා නම් මට පුළුවන් දේ මන් දෙනවා. හැබැයි මං නම් එන්නේ නැහැ. මං ඔයාලට කියන්න දෙන්නෙත් නැහැ. කරදරයක් නැත්තම් එන්නත් එපා මයි ගාවට. අවශ්‍ය දේ මේ කෑල්ලක් හරි කඩාන කණ්ඩ මට විවේකය ඕනේ. ඉතින් මේක නිකන් හරියට මරණ දඬුවමක් වගේ තමයි අපේ අපේ මේ ඇලි ගලි වාසය කරන අයට කියන්න තියෙන්නේ. නමුත් ඉල්ලීමක් කරන්න ආපු වෙලාවේ කවමදාකවත් බෑ කියන්න එපා. දේවදත්තවත් බෑ කියන්න. මේකට අපිට අයිතියක් නැහැ. හැබැයි හොයාගෙන ගිහිල්ලා උදව් කරන තරම් අමන වෙන්න එපා. ඒකෙන් පැහැදිලිව පේන්න තියෙන්නේ අනුන්ගේ සීනි කිරන වැඩක්. එදාට කවදාකවත් ඒ කෙනෙකුට සතත අභ්‍යාසයක් කරන්න බෑ. ඒ කෙනාට තේරෙවි කාලසටහන කරදරයක්, විවේක ජීවිතේ කරදරයක්, කයි වාරු හරි සැපක්, පචකෙලින එක හරි ලාභයි, රේඩියෝ එක අහන එක හරි ලාභයි, ටෙලිවිෂන් බලන එක හරි ලාභයි, අනුන් කියපු කතන්දර අහගෙන ඉන්න එක හරි ලාභයි. Tamange වැඩේ ඉන්න කැමති නෑ. මොකද වර්තමාන මොහොතට කැමති නෑ. ද්වේෂයි. එතකොට සතත අභ්‍යාසය යන්නේ ඊට පස්සේ ඒක තමයි සක්කච්ඡකාරී කියලා සකස් කරලා කරන්නයි කියලා කියන එකට කියනවා ආදර ගෞරවයෙන් නැමීචිට කරන්නයි කියලා. මම බුද්ධං සරණං ගච්ඡාමි කිව්වනම් ඒ බුද්ධං සරණං ගච්ඡාමි වැඩ කරනකොට වමතින් අල්ලන්න එපා. අල්ලනවා නම් අල්ලන්න දෝතිම්ම. සාසනික වැඩ වමතින් අල්ලන්න එපා. දෝතිම්ම අල්ලලා කරන්න අත් දෙක හොදලා කරන්න. මොන කටයුත්ත කරන්න ගියත් ඒ සාසනික කටයුත්ත සක්කච්ඡකාරීකම කියලා කියන්නේ සකස් කොට වැඩ කරන එක මේක සිංහලයාගේ විතර ජාතික වශයෙන් මොනම ජාතියකවත් තිබිලත් නැහැ ඉතිහාසගත වෙලත් නැහැ. සිංහලයාගේ කියලා තියෙන සිංහල ගොවියා මඩ සෝදාගත් කල රජකමට සුදුසුයි. ගොවිතැන් කරාට රටක් පාලනය කරන්න පුළුවන් සිංහලයාට. ඒ මොකද කරන දේ සිංහලයා කුඹර මඩ තියෙනකොට, නියර මඩ තියෙනකොට, වනාත සුද්ධ කරනකොට ඒ මනුස්සයා ගොවිතැන් බත් වලින් වැඩින් 90ක් විතර මහන්සි වෙනවා. වටේ වනාත සුද්ධ කරන්න. ඇලවේලි ටික පහදා ගන්න. නියර ටික බැඳ ගන්න. ඊට පස්සේ තමයි කුඹුරට බහින්නේ. එහෙම නැතු මේ ඔක්කොම කුඹුර ටික විතරක් හදලා ගොවිතැන් කරන්න යන්න බෑ. වැඩේ හැඩේ කියලා මේක කියනවා. ඒක නිසා කියනවා හානා ඊය පානාඳ හැරෙන්දනි ගසක කැපුම ගස මුල පෑදුමෙන්දනි මිනිහා නොමිනිහා යන කඩිසරෙන්දනි අමුතුබද්දීම අත ඇල්ලුමෙන්දනි අරක ගත්තට පස්සේ හාන්න ඌට පාන අඬහැරෙන් කීතගේ ජච්චොක් ගාලා අරකට ගහන්න යන්නේ. ඒකට ලයක් තියෙන, ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ තමයි ඊ අහගන්නේ. යන්නේන මිනිහා කෙහෙල් පොත්තක් දැක්කොත් අඹලෙල්ල දැක්කොත් උඩින් පැල්ල යන්නේ නැහැ. නතරරයක අරන් දාලා යන්න ඕනේ. ඒක තමයි මිනිහාගේ ගමනේ කඩිතර කියලා කියන්නේ. ඒ වගේම ගසක් කපන්න ගියාම කැලේ ගහ වටේට සුද්ධ කරගන්න ඕනේ. නැතුව ගිහකම ගහන්න පටන් ගත්තොත් වැලක පැටලුනොත් එහෙම පොරව ඔළුවේ තමයි වැදින්නේ. ආචෛත්‍ය ගුණා බැඳ වගේ බෑ පිටිය සුද්ධ කරගන්න ඕනේ. දැන් අද තියෙන තාක්ෂණය නිසා සේරම කාබාසිනිය වෙලා මොනම දෙයකවත් වැඩේක හැඩේ නැති වෙලා තියෙනවා. බුරු කාර්යයට වැඩත් බෑ වැඩ කාර්යයට බුරුත් බෑ. වැඩේට යනකොට කීත හැකි මේ මනුස්සයා වැඩේද කරන්න කියලා. ඒ වගේ තමයි මේ සාසනික වැඩවලට යනකොට බලන්න පූර්ව කෘත්‍යයක් කියලා එකක් තියෙනවා. හැමදේම කරන්න ඉස්සලා සැදී පැහැදෙන්න ඕනේ. අන්නේ සැදී පැහැදී සිට නැත්නම් ආදර ගෞරවයෙන් සිට වැඩේ කරනවා කියන එක තමයි සක්කච්ඡකාරී සකස් කොට කරනවා කියන එක අද සිංහලයන් අතර වැඩ දිහා බලනකොට එහෙම නැත්නම් අපේ රජයක් අපේ ආර්ථිකයක් කරනකොට කොච්චර කුලප්පු වැඩද කරන්නේ කියලා කිසිසේත්ම ඉතිහාසයේ පසුබිම බලන්නේ නැතුව මේ කරන වැඩ නිසා ඒවට කියනවා අප්ප සමාර මහා සමාරම්භ අප්ප කිච්ච කියලා. මහා බෙර ගහලා නටලා පටන් අර ගන්නවා. අන්තිමට සිද්ධ වෙන කෘත්‍ය ඊටාත්ම ටිකයි. එහෙම නැත්නම් අප්ප සමාරම්භ අප්ප මහා කිච්ච ලොකුවට පටන් අරගෙන ලොකු වැඩක් කරනවා. නැත්නම් අපසමාරම්භ මහා කිච්ච තියෙනවා. පොඩියට පටන් අරගෙන හැබැයි විශාල කෘත්‍යයක් කරනවා. එතන පොඩියට පටන් ගන්න පොඩි කෘත්‍යයක් කරනවා. මේ දේශපාලන න්‍යාය පත්‍රිකට ගියොත් ওই මහා සමාරම්භ අපකිච්ච තමයි. එහෙම නැත්නම් මේ සෝබන වැඩවලට ගියොත් මහා සමාරම්භ අපකිච්ච තමයි. භාවනා කරන එක සතියේ අප සමාරම්භ. නොදන්න තැනකින් සතිය පටන් ගන්නවා. නොදන්න දැනකින් අප්‍රමාදයේ පටන් අරගෙන අන්තිමට යට තේරෙන්න පටන් අර ගන්නවා මේක සක්විති රජකමටත් එහා යන ගමනක් යනවා. ඒ මොකද කරන හැම දෙයක්ම සක්කච්ඡාකාරීව කරනවා. අන්නේ සක්කච්ඡාකාරීකම නැතුව වැඩේ කරන්න ගියාම වැඩ දන්න මිනිහට බොරු බෑ බොරු දන්න මිනිහට වැඩ බෑ කියන කතාව තමයි කියන්න තියෙන්නේ. කොච්චර වැඩ කෙරුවත් එකේ ගුණයක් එන්නේ නැහැ. ඒ නිසා කවදා හෝ භාවනා කරන එකේ සක්කච්ඡකාරීකම පේන්නේ කමඨං සුද්ධ කිරීමෙන්. එයා ඒකම භාවනා කරලා ඒ තමන්ගේ භාවනා මම මට මේ උපදේශයයි ලැබුණේ. මම මෙහෙමයි කළේ. මෙන්න මෙහෙමයි මට වුනේ කියලා කාටට කියන්න පුළුවන් නම් ඒකෙන් මේ පුද්ගලයාගේ අවස්ථා තුනම පැහැදිලි වෙනවා පරීක්ෂණේ නිරීක්ෂණේ නිගමනයේ කියලා අපි අටේ පන්ති විද්‍යාව ඉගෙන ගන්නකොට ඉරි තුනක් ගහලා පටන් අරගන්නේ මෙන්න පරීක්ෂණේ මෙන්න නිරීක්ෂණේ මෙන්න නිගමනයේ ඒ වගේ තමයි මෙන්න මට ලැබිච්ච උපදේශය මෙන්න අරමුණට මම පිටිපස්සක් ආකාරය මෙන්න වැටහිච්ච ආකාරය කියලා ලියන්න දන්නවනම් ඒ මනුස්සයා යමයා ඉස්සරහට ගියත් කවදාකවත් පටලවිලක් වෙන්නේ නැහැ. දැන් මගේ ඔය යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් නැහැ. ඒක නිසා තමන් කරපු දේ කරපු ආකාරයෙන් හෙලිකිරීමේ ගතිය සක්කච්ඡාකාරීකම කියලා තමයි කියන්නේ. ඉතින් මේක සමහරෙකුට හරි අමාරු විස්තර කළ දෙන්න. ඉතින් මම දැක්කා ඒ බුරුමේ ගියාට පස්සේ මුල් ටිකේ නම් ඇත්තටම මට ඒක අල්ලා ගන්න බැරුණා මං අදක්ෂ වුණා. ඒ බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේක කියලා දෙන හැටි. ඔය කොච්චර භවනා කරත් වැඩක් නැහැ. ගුරුවරයෙකුට උදව් කරන්න බෑ. ඒ Tamanට වෙනදී ඒ විදිහට ප්‍රකාශ කරන්න තියෙනවා. ඒ දේශනාව හෙලිකිරීම. ආන්නේ හෙලිකිරීම දන්නවනම් උදේ දැනගත්තනම් හැන්ද වෙනකොට වැඩේ ඉවරයි. ඒ අදාළ තැන දන්නවනම්. ඒකට හේතුව අපි මේ හිතාගෙන ඉන්න එකක් කරන්නේ. දෙන උපදේශය අහන්නේ නැහැ. මේ වගේ දවස් 10ක් භාවනා කරලා ඉඳලා අහනවා ඒ ස්වාමීන් වහන්සේ මේ ටික නම් භාවනා කරා ගෙදර යන්න ඉස්සලා දැන් ගෙදර ගිහිල්ලවත් අඩු ගානේ භාවනාවක් කරගන්න කමටහනක් දෙන්න ඕන. මේ අපරාධ දවස් 10 නම් නාස්ති කෙරුවා ඇති වැඩක් වුණ මොනවා කිව්වද කියලා තේරුණෙත් නැහැ. තේරුම් ගත්තෙත් නෑ යන්න දැන්වත් අඩු ගානේ ගෙදර ගිහිල්ලා කරන්න කමටහනක් දෙන්න කියලා කියනවා. ඒ කියන්නේ අර මූලික උපදේශ අහන වෙලාවේදී කන දිව දාසේ ඇතුව නෙමෙයි අහලා තියෙන්නේ. ඒක දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් කරලා තියෙන උපදේශ වලට. ඇහුව ඇහුව විතරයි ඒක එතනින් ගියා. දැක්ක දැක්ක විතරයි ඒක එතනින් ගියා. දැන් නොදැනද ඒක විතරයි ගියා අර පුරුදු තාලට එනවා. ඒ කියන්නේ කොට්ටන්ගේ ගමන තමයි යන්නේ. අර සක්කච්ඡාකාරීකම නැති නිසා ඒ බුදුන් පහළ වෙලා ගියත් හැඟීමක් ඇති වෙන්නේ නැහැ. සද්ධර්මයක් ඇහුණත් කනකට එන්නේ නැහැ. සංඝයා දැක්කත් ඒක ආදර්ශයට ගන්නෙ නෑ. සීලයක් සමාදන් වුණත් ඒකේ මේ කොහොමද මේ විකාල භෝජනේ සමාදන් වෙලා රැයට කන්නේ කොහොමද කියලා අහනවා. ඕක තමයි විද්‍යාලම ප්‍රශ්නේ. ඒක තමයි විසඳාගත යුතු මූලික අයිතිවාසිකම. එහෙම නැත්නම් අහනවා මේ ගිහිවේ ඉඳලා භාවනා කරලා දිවන් දකින්න බැරිද කියලා. ගිහිකම තමයි රකින්න හදාන්නේ. මනුස්සකම නෙවෙයි. මනුස්සකම රකින්න නම් හොඳයි. ආන්නේ ඒ වයිදී සක්කච්ඡාකාරීකම තමයි ගොඩාක් කල් යනකොට තමයි තේරෙන්න පටන් අරගන්නේ අපි ඒ තමන් ප්‍රතිඥාව දීපුවකට ගෞරව කරන්නේ නැතුව එහෙම නැත්තම් පිහිටලා ප්‍රතිෂ්ඨාවක් නැති වුණොත් ඒකෙන් බුදුහාමුදුරන්ට මොකක්ද නිග්‍රහයක් කරනවා ධර්මයට මොකක්ද නිග්‍රහයක් කරනවා සංඝයාට මොකක්ද නිග්‍රහයක් කරනවා තමන්ගේ ශික්ෂාවට නිග්‍රහයක් කරනවා ඉතින් හැම පටන් ගන්න හැම කෙනාම එහෙම තමයි එහෙම නැතුව මේ කෙලින්ම පටන් ගන්න ගමම 100ක් හරියන කෙනෙක් නැහැ මෙන්න මේකේ තෝක තෝකන් ටික කණේ කණේ ටික ටික මොහොතින් මොහොත වර්ධනයක් වෙනවාද කියලා. ඒ කම්මරන් කරුවා රණේ මලාරින්න ASCII අර පිට තියෙන <coughs> ආගන්තුක උපක්ලේශ ටික ටික ටික ටික ගෙවෙන බව තේරෙනවා නම් ඒ තේරීම තුළ බුද්ධ ධම්ම සංඝ ශික්ෂාව අප්‍රමාදේ විතරක් නෙවෙයි තමන්ම තමන්ට තියාගත්තේ නැත්නම් තමන්ගේ ගුරුවරයාට හෝ ආගමික නායකයට හෝ කාට හරි දීප ප්‍රතිඥාව කෙරේක පිටලා හිටින්න පුළුවන් ගතියක් එනවා. මේක ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. මේක ඇත්තටම තමන් හිතාමතා ගන්න දෙයක්ද? නැත්නම් මේ භාවනාව නිසා තමන්ට ලැබෙන අවස්ථාවක්ද කියලා එක හරි අමාරු ප්‍රකාශ කරන්න. පටන් ගන්නකොට අපි කවුරු සක්කච්ඡාකාරී නෑ. නමුත් ටික ටික ටික කරන්න හම්බ වෙන එක අවස්ථානුරූපව ලැබෙන අවස්ථාවේ හැටියට ඒ දේ කරගන්න පුළුවන්කම තමයි අපිට කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ. ඒ නිසා මේ සක්කච්ඡාකාරී කමට ස්ථානෝචිත ප්‍රඥාව අවශ්‍යයි. තන්මැසි නුවණ කියලා එකට කියනවා. අන්න ඒක තියෙනවා නම් හැම චිත්තක්ෂණයක්ම ඡන සම්පත්තියක්. එම් මේකේ පස්සේ ඉඳලා හෙට මේක කරන්නම් නැත්නම් මේ වැඩින් පස්සේ මම ඊගාව ආත්මේ කරන්නම් අතින් ගිහිල්ලා කරන්නම් කියලා නෑ. හැම චිත්තක්ෂණයක්ම බොහෝමත්ම තීරණාත්මකයි. බෙන්කලකල ඉන්න වෙලාවක් නැහැ. අප්‍රමාදී වෙන්න ඕන. ඒ නිසා මේ සද්දේය සිතා සද්දේය තික්ඛා සද්ධාය කිරියාය සම්පාදේති සප්පාය කිරියාය සම්පාදේති සක්කච්ඡ කිරියාය සම්පාදේති කියලා මේ ඒ කටහිට දිහා බලනකොට මේක තමයි අපි සංස්කෘතිය කියලා කියන්නේ. පුද්ගලයේ වර්ධනය කියලා කියන්නේ. මේක තමයි මහත්ම ගතිය කියලා කියන්නේ. මේක තමයි ශික්ෂා හික්මිච්ච ගතිය සීතල ගතිය කියලා කියන්නේ. ඒ නිතරම බලන්න පරියංකේ ඉඳලා මේ අරමුණත් එක්ක ඉන්නවා කියන එකත් යම් ප්‍රමාණයකට වැදගත්. නමුත් ඒකට දක්වියතු අනුග්‍රහවලදී තමයි නිතර මේක බොහොම සද්ධාවෙන් මේක කරනවාද. එහෙම නැත්නම් සතතයෙන් නිචපතා කරනවාද. කරනකොට ඒකටම වින් වෙලා ආදර ගෞරවයෙන් නැමී සිට කරනවාද කියලා කිව්වොත් ඒ දේ කරනකොට තමයි තීරණ පටන් ගන්නවා ශිල්පේ දැනගන්නවයි කියලා. ඒ ශිල්පීය ඥානය ලැබනවයි කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා දානයක් දෙනකොට <coughs> සක්කච්ඡකාරීව දානයක් දෙනවා නම් යත්ත යත්ත තත්ව දානත විපාකෝ නිබ්බත්තන්ති අද්දෝ චෝති මහද්දනෝ මහයෝගෝ යේ පිස්සතේ හොන්ති බුත්තාතිවා ධාරාතිවා කම්මකාරාතිවා තේ සුස්සූ සම්ති සෝතං ඕදහන්ති අඤ්ඤං චිත්තං උපට්ඨපේති කියලා. Taman දානයක් දෙන වෙලාවක් ගන්න, සීලයක් රකින්න වෙලාවක් ගන්න කොයි එක හරි කවන්නේ. දානයක් දෙන වෙලාවේදී ඒ කරන දෙයට ආදර ගෞරවයෙන් දාන දෙනවා නම් එයාට මේ දානයේ ආනිසංස ලැබෙන වෙලාවේදී අඩෝ චෝති මහත් ධනෝ මහා භෝගෝ ආඩ්‍ය වෙනවයි කියලා තියෙනවා. මහා ධනවත් වෙනවා මහා භෝග සම්පත්‍ය හම්බනේ දානෙට ආනිසංස. සක්කච්ඡාකාරීකමට හම්බෙන ආනිසංශය තමයි ඔහුට යම් දරුවෙක් මල්ලෙක් වෙනවනම් අඹුවක් වෙනවනම් පණිවිඩකාරයෙක් වෙනවනම් සේවකයෙක් වෙනවනම් කිව්ව දේ අහනවායි කිය. තමන්ට ලැබෙන දරුවා කියන දේ අහන කෙනෙක් වඩපත් වෙනවා. තමන්ට ලැබෙන අඹුව නැත්තම් ස්වාමපුරුෂයා ප්‍රතිසන්තරේ පිහිටන කෙනෙක්. පණිවිඩයක් ඇරියොත් කළුව මහරපංගියා වගේ නෑ. ඌ කියන තැනට යනවා. සේවකයෙකුට වැඩක් කිව්වට පස්සේ ඌේ කුරුණාසික ඔළුවට අත හොදන්නේ නැහැ කියන දේ අහනවා. අද බලන්න වෙලා තියෙන දේ. අද හැම දරුවෙක්ම දෙමාපියන්ට වෛර කරනවා. හැම ශිෂ්‍යයෙක්ම ගුරුවරයාට වෛර කරනවා. හැම රටවැසියෙක්ම රජුරවන්ට වෛර කරනවා. හැම ලෙඩෙක්ම දොස්තරට වෛර කරනවා. දැකලා නැත්තම් අහන්න මං කියලා දෙන්නම් විරුද්ධ වෙනවා නම් මේකට. ඒ මොකද හේතුව? අපි කරන වැඩ ආචහිටිය ගුණ බඳිනවා වගේ මඩ ගන්න රාත්තල් ගන්න දන්නේ වැඩේ හැඩේ නෑ. ඒ නිසා අපි කවදාරි හැඩේ පුරුදු වෙච්ච දවස් තමයි අපිට තේරෙන්නේ අපි කොහෙ ගියත් ජනයා නතු වෙන්න පටන් ගන්නවා. කීන දේ අහනවා. ගස්කල්පවා නමා ගන්න පුළුවන් තරමට එනවා. මේක කියනකොට ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඒ සරුවච්චන් වහන්සේ මතු බුදු වීම සඳහා පාරමිතා පුරනකොට උන්වහන්සේ මේ කාටවත් පෙන්වන්න නෙමෙයි පාරමිතා පිරුවේ. ඒක අසීමිතව පිරුවා. 100 නෙවෙයි ඉලක්කේ. 100 පන්නලා කරා. කොච්චර කෙරුවද කියනවනම් මහබෝසතාණන් වහන්සේ නමක් විදියට හදාගත්තලු අදිෂ්ඨාන ශක්තිය මේට හම්බෙන ප්‍රතිපාකේ ප්‍රතිපාකනේ ආනිසංසකේ අදිෂ්ඨාන ශක්තිය හිතුවපැතු දේවල් වෙන්න පටන් ගන්නවා පොළොවට අත තිබ්බොත් මහ පොළොව හොල්ලවන්න පුළුවන් මහා බෝසතාණන් වහන්සේගේ තියෙන අදිෂ්ඨාන ශක්තිය කොච්චරද කියනවනම් මේ හිටපිට නැති ඝනකඩ මහ පොළොවට අත තිබ්බත් හෙල්ලුම් කනවලු එදා ඒ මාරදිවි පුත්‍රය ඇවිල්ලා අන්තිම බුදුජානකසේ කිව්වේ බොයි ඉඳගෙන ඉන්න පොළොඹට උරුම නැහැ කියලා. මහර පරාජයදී කරලා ඔක්කොම කරලා කිව්ව පොළොවෙන් ඵලයක්. ඒතර බුදුජානකසේ භූමි ස්පර්ශ මුද්‍රාවට ගියා. පොළොවට අත තියලා කිව්වා මේ පොළොවේ මේ ඝනකඩ මහ පොළොවේ පාරමිතා පුරන කොට මම ලේදන් දීපු හරිය හතර මහා සාගරයට වැඩි වැඩි. මස්දන් දීපු හරිය මේ පොළවේ පස් වලට වැඩි. ඇට දිරපු හරිය ප්‍රමාණය ගල් වලට වැඩි. ඒ නිසා මේ පොළවේ ඉන්න හිත් පිත්තති කිසි කෙනෙකුට මගේ අදිෂ්ඨාන ශක්තිය තේරෙන්නේ මේ ඝනකඩ මහ පොළොවට තේරෙනවා කියනකොට පොළොව හෙල්ලෙන්න පටන් ගත්තා. එතකොට මාර්යා නැගලා හිටපු ඇතාට සුනාමියක් එනවයි කියලා හිතලා ඌ ගොඩ බිමට දිව්වලු. දිව්‍ය මාහරයක් කරේ තියාගෙන. එතකොට සෙනඟ බැලුවලු ලොක්ක දුවනවා කියලා සෙනඟක් දිව්වලු. ඒකයි මේ භූමි ස්පර්ශ මුද්‍රාවේ වටනාකම. හිත පිට ඇති කාටවත් මේක තේරෙන්නේ නැහැ. හිත පිට නැති හැම යකාම ලාභයට සත්කාරයට යන්නේ. හිත පිට ඇති හැම එකහම ලාභ සත්කාරයට යන්නේ. භජନ୍ତି දේවන්ති ච කාරණත්තා නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා අත්තට පඤ්ඤා අසුචි මනුස්සා ඒකෝචරේ එකග්ග විශාන කප්පෝ මේ කග්ගවිසාන සූත්‍රයේ අන්තිම ගාථාව කියනවා භජନ୍ତି සේවନ୍ତି ච කාරණාත් අපි යම් විදියකට භජනය කරනවා නම් යම් කිසි කෙනෙක් සේවනය කරනවා නම් ලාභෙට කාර්යය කරන තුරු කාගෙත් රැවටිල්ල. ඒ ඒක මේ ජෙනරල් ප්‍රින්සිපල් එක. භජନ୍ତି සේවନ୍ତି ච කාරණා නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා. එහෙම මේ දෙන දුන්නට මොකද ආපහු යමක් බලාපොරොත්තු නොවි. භාවනා කරාන මොකද ප්‍රතිඵල බලාපොරොත්තු නොවි. හේතු සම්පාදනය කරාට බල අපේක්ෂා කරන කෙනෙක් හොයන්ට නෑ මේ ලෝකේ. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා මනුස්සයා වැඩ කරන්නේ අර්ථ ශාස්ත්‍රයේට. අර්ථ ශාස්ත්‍ර කියන රුපියල් වලට. ඒකෝචරේ එකග්ග විසාන කපු මේකේ හොයන්න එපා. එහෙම කෙනෙක් ඒ නිසා ඔබ තනිමියන් පාඩුවක් වෙන්නේ නැහැ කියලා තියෙනවා. ඒ නිසා අපි සමාජය ඇසුරු කරනකොට අපි දැනගන්න ඕනේ මේ ජීවිතයට ආවට පස්සේ හම්බෙච්ච එකක් මේ. එන්නේ ඉස්සෙල්ලා මේ එකක් ගැනවත් හැඟීමක්වත් අපිට තිබුණේ නැහැ. මේකත් එක්ක කටයුතු කරන්න කියලා තමන්ගේ අර්ථ සිද්ධිය. නැත්තම් තමන්ගේ සුභ සිද්ධිය පැත්තකට කරනවා නම් අපි මේ මගදී හම්බ වෙන කෙනත් එක්ක එහෙම නැත්තම් ඉස්සෙල්ලා ආපු කණතිදී පස්සේ ආපු අඟත් එක්ක කරන මේ ගනුදෙනුව නිසා ඒක නොකර ඉන්න එපා. සමාජයට වෛර කරන්න එපා. සමාජයේ තේරුම් ගන්න කටයුතු කරන්න ගියාම සක්කච්ඡාකාරීව කටයුතු කරන්න පුළුවන්. ඒකට අධිෂ්ඨාන ශක්තියක් Tamanට එනවා. ඒකට Tamanට නෑය නෙවෙයි. නොනෑ යවුනත් නතු කරගන්න පුළුවන් ගතියක් එනවා. ඒක මේ ජීවිතේම කරන්නත් බෑ. ඒක සංසාරෙන් ගේන්න අඩු ගන්න මේ ජීවිතය අපි වටන් ගන්න ගන්න ඕනේ මොකක්වත් නෑ යමක් අපි ගිවිස ගත්තා නෑ එච්චරයි ඊට පස්සේ ඒක වෙනස් කරන්න ඕනොත් ඒ ගිවිස ගත්ත එක්කනට හේතු ගන්නන්න ඕනේ වෙන කාටවත් ඕනේ මෙන්න මේමයි කතාව කිය. මේ නිකන් මේ මතක් කිරීම සඳහා කරනවා නම් ඔය ඊටාම අමාරුවෙන් තමයි වේසන්ත රජුරෝ ජාලී ක්‍රිස්තු දෙන අදින දන් දීලා තියෙන්නේ. අපිට පේනකොට නැහිතෙන්නේ මෛත්‍රී മന്ത്രി දෙවියන් ඉඳලා ඉක්මනට දානේ දී ගන්න ඕන වෙලා තියෙනවා. මොකද ආවනම් වෙන්න වෙන්නේ නැහැ. දීලා ජූතකයට ඕනලා තියෙනවා පුළුවන් තරම් ඉක්මනට ළමයි දෙන්න අරගෙන යන්න රෑ වෙනවා. එතකොට ක්‍රිෂ්ණජිනා හැංගෙනවා. ක්‍රිෂ්ණජිනා කැමති දන්නේ නැහැ මේ ජූතකයට බය වෙලා. ඊට පස්සේ ජාලියට කියනවා හොයාගෙන ඉන්න කියලා නංගි. ඒ වැවක නෙළුම් කොලයක් අස්සේ හැංගිලා ඉන්නවා. අයියා කියන නිසා අරගෙන ඇවිල්ලා දැන් මේ දෙන්න දරු දෙනවා. කොච්චර පිටු දෙනේ හතකින් අඬාර දුන්නද කියලා අපිට තේරෙන්නේ නැහැ. දෙනකොට ජාලියට කතා කරලා කියනවා පුතේ යම් කිසි කෙනෙක් උඹලා දෙන්න මේ මම මේ දෙන කිවිසුම කඩලා උඹලා දෙන්න නිදහස් කරන්න කතා කරනවා. මේ ජූතකයාගෙන් ගලවන්න කතා කරනවා නම් ඇතෙක් බරට වස්තුව තියෙන කෙනෙක් වස්තුව දීලා මිස මේ ජූතකයාට උඹලා දෙන පවරණ පැවරීම අවලංගු කරන්න බෑ. හිට්ටුවක් තියෙනවා. උඹලා දෙන්නේ කාට හරි උඹලා දෙන්න ගලවන්න ඕනේ නම් ඇතෙක් පරට වස්තු දෙන්න ඕනේ කියලා. ඉතින් ජාලියට මේක මතක තියෙනවා මම හිතන්නේ අවුරුදු 13ක 14ක විතර පොඩි කොල්ලෙක්. පස්සේ ජෝතකයා පහුවේ කොහොම හරි ඇදගෙන යනවා ළමයි දෙන්න. ඉල යන්නේ සඳමහ රජුගේ රාජධානියට. ගියාට පස්සේ මිනිස්සුන්ට පේනවා බොහොම සුකුමාර ළමයි දෙන්නෙක් බිල්ලෙක් වගේ මිනිස්සෙක් බැඳගෙන ඇදගෙන යනවා. මේ මිනිස්සුන්ට සැක හිතෙනවා. මේ මොකද වෙන්නේ කියලා. පණිවිඩය යනවා රජුරවන්ට. රජුරෝ කැඳවනවා. කැඳවලා බලනකොට මුණුගොරයි මිනිබිරි. ජූතිකය අරගෙන එනවා. ඉතින් ජූතිකය කියනවා මම මේ මම ධාර්මික උපයාගත්ත වස්තුවක්. අතපැන්වත් කළා දරු දුන්නේ. ප්‍රශ්නයක් නැහැ කියලා. ඊටමෙන් තඳ මහරජුර මොනවක්වත් කියන්නේ ජාලිය දන්නවා මේ සීයයි කියලා. කියනවා මේ මට බැරිද මේ දරුවෝ දෙන්නට ඇපයක් දීලා බේරගන්න. එතකොට ජූතිකයා කියනවා ජාලියට කිව්වා අප දෙනකොට කිවිසුම කතා කරලා බලන්න කිව්වා. ඒස් කිව්වා සීයේ අපේ අපච්චි මන් දෙනකොට දුන්නේ ඇතික් බරට වස්තුව තියෙන කෙනෙක් මේ ඇතික් බරට වස්තුව දීලා මිසක්ක මාව බේරගන්න බෑ කියලා ඊට සඳමනජුරෝ කියනවා දැන් තේරෙනවනේ කිවිසුම මම ඔබට ඇතික් බරට වස්තුව දෙනවා. මම දරුවෝ බේරනවා කිය. ජූතිකයා කැමති වෙනවා. යුද්ධකර තියෙන කාලීකෙන් බේරගන්න එකනේ දැන් කාලියට නේ තියෙන්නේ දරු දෙන්නක ප්‍රශ්නේ. අර වස්තුව කිරණකම් ඇතෙක් පරට කියලා කියන්නේ ඇතෙකුට පටවන්න කියලා කොන්ද කැඩෙන්නේ නැතුව දාන්න පුළුවන් උපරිම බර. තරහදීක දාලා බරන එක නෙවෙයි. ඇතා පිට බැඳලා වස්තුව පුරවන කරුට කණ්ඩ දෙනවා. ජූතකයා ඇටෝම් ගෙදර ගිය කාපිරිය වගේ කාලා කාලා මැරෙනවා. වස්තු කිරලා ඉවරනකොට ජූතකයා මැරිලා. මම මේ කියන්න හදන්නේ සඳ මහ රජුරවන්ට අයිතියක් නැහැ. මේ විසන්ත රජුරෝ දීපු ප්‍රතිඥාව කඩන්න. ප්‍රතිඥාව දෙනකොට දෙන්න ප්‍රතිඥාවක් දෙයි. ඊට පස්සේ ඒ ප්‍රතිඥාවට ගරු කරලා තමයි සගාරවා සප්පතිස්සා තමයි ඊගාව කරු දෙනු වෙන්නේ. අන්න ඒක නැත්තම් මේ දරුවෝ දෙන්න හම්බ අතරපත් වෙන හිඟන්නේකොට දැන් අත්පත් උනේ රජ කෙනෙකුට. ඇතෙක් බට වස්තු දෙන්න බෑ හිඟන්නේකොට. රජ කෙනෙක් අතරපත් වෙන්නේ. ඒ නිසා ගත්තනම් පොරොන්දුවක් ඒ පොරොන්දුව ගන්න වෙලාවදී අපි ගත්ත කිවිසුම තියෙනවානේ. ඒක තමයි අපි කරු කරන්න ඕනේ. ඒකට 90 දෙවෙනි කඩේට ගියාට මේකට නිග්‍රහ වෙන්නේ නැහැ. මේ පොරොන්දු ගන්නකොට අපි ඊගා අවස්ථාව ගැන දන්නෙත් නැහැ. ඒ නිසා යම් විධානකට අපි පොරොන්දු වුණා නම් කිවිසගත්තා නම් අපි අපොයින්ට්මන්ට් එකක් දැම්මම ඒක ඩිසපොයින්ට් කරන්න යන්න එපා. කෙරුවොත් සමාය ධර්ම වාත්තන්න බෑ. කෙරුවොත් තව කෙනෙක් Taman කෙරේ විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා සක්කච්ඡාකාරීව වැඩ කරනවා නම් Tamanට හම්බ වෙන සේවකයා Tamanගේ පණිවිඩකාරයා දරුවා අඹ දරුවෝ කියන දේ අහන බවටපත් වෙනවා. අද ලෝකේ තියෙන හැටි දිහා බලනකොට මේ තාක්ෂණයේ අහලකට කලකලා තියෙන දේ බලන සක්කච්ඡාකාරීකම කියන එක තාක්ෂණේ. මේ ළඟදී දලයිලාමතුමා කියනවා ළඟදී නෙමෙයි කලින් කියන්න ඇති මම බෙහෙලි කරලා තිබුණා. මම දැන් කවුරු හරි මට ඊමේල් එකක් කියලා තිබුණා. මිනිස්සුෝ ඉන්නේ මෛත්‍රී කරන්න. වස්තුව තියෙන්නේ වැඩ ගන්න. අද මිනිස්සු කරන්නේ වස්තුවට මෛත්‍රී කරනවා මිනිස්සුන්ගේ වැඩ ගන්න. උන්නාද වෙලා තියෙන්නේ. ඒ තරම්ම සුඛෝපභෝගී දේවල් සඳහා ඕන දෙයක් අප කරන්න ලෑස්ති. මේ මොකක් හරි ප්ලාස්ටික් කැල්ලකට. මිනිස්සුන්ට ගිහිලා ඕන ජඩකමක් ගන්නවා. ඒ මොකද? ওই විද්‍යාව. ওই තියෙන තාක්ෂණයෙන් කෙරුවේ එච්චරයි. මිනිස්සයාට සිරිසැපදේ වස්තුව විතරයි. ඒ සඳහා මිනිස්සෙක් ඕනේ නැහැ. මනුස්සකම වැඩ ගන්නවා සූරකෑම සඳහා. මෙන්න මේ දේ වෙන්නේ මේ සක්කච්ඡාකාරීකම නැහැ. ඒක නිසා සද්ධාය ක්‍රියාව සම්පාදේති සාතච්ච ක්‍රියාව සම්පාදේති සක්කච්ච ක්‍රියාව සම්පාදේති කියන එක Tamange නිතරම බලන්න මේකට අපි වැඩේ හැදී කියලා කියනවා. වැඩ කරන ප්‍රමාණය නෙවෙයි වැඩේ හැදී ගන්න ඕනේ. මේක බුදුරජාන් වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයට දානකොට සඳහන් කරන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන වචන තුනේ. Tamanda සම්මා දිට්ඨි සම්මා සංකප්ප තියෙනවනම් එහෙම නැත්නම් යහපත් බැල්ම පුළුල් බැල්ම තියෙනවනම් ඒ වගේ මිච්ඡා සංකල්ප අයින් කරලා යහ කල්පනාව ඒ ඒ සංකල්ප එළියට දාන වචනේනේ ක්‍රියාව මේ ක්‍රමේන සංකල්පය කියලා කියන්නේ පළල් සංකල්පේ තියෙනවනම් කතා කරන වචන ගැන පරිස්සම් වෙන්න දවසකට අපි කොච්චරක් ගෙවල් දොරවල් ඉන්නකොට මේ අව කැපෙන වචන කතා කරලා හිත දොඩමලු කරනවාද උපයා ගන්නලද සමාධිය නැත්නම් උපයා ගන්නලද සතිය අප්‍රමාදේ කඩා ගන්නවාද කියලා මේ ඇයි හොඳ අයියට ගිහිල්ලා කවුරුත් දැක්කහම මම කතා නොකර ඉඳලා හොඳ නැහැනේ කතා කරන්න යනවා ඊට පස්සේ කතා කරන්න ගන්න මාතෘකාව අමන දේව නෙගන්නේ කතා කරන්න ඕන දෙයක් නෙවෙයි නෙගන්නේ මොකක් හරි වල්පල් දෙයක් කතා කරනවා ඒ නිසා සඳහන් කරලා තියෙනවා සර්වචනාචි ඔය සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරපු කුරුරට කුරු ජනවාද ගැන කතා කරනකොට අටුවාචාර්යින් වහන්සේලා ඒක ගොතපුවාද ඇත්තද කියන්න දන්නේ ඒකේ කුරුරට මිනිස්සයෝ සර්වචනාංශේ දේශනා කිරීම සඳහා සතිපට්ඨාන තෝරාගත්තේ ඒ මිනිස්සු දැක්කොත් එකිනෙකා අහන්නේ මොකද්ද බලන වඩන භාවනාව කොච්චර දුරට දවසට පැය ගාණක් භාවනා කරනවද කියන ආදි වශයෙන් කතා මිස වෙන වල්පල් කතා නෙවෙයිලු. දින් දෙන්නේ දැක්කම කතා කරන්නේ තම තමන්ගේ භාවනා ජීවිතය ගැන විතරලු. ඒකලු ਸਰවචනාංශේ කුරු රට කියන මේ ප්‍රඥාන් ඉන්න පළාතට ගිහිල්ලා සතිපට්ඨාන දේශනා කරේ. ඒ නිසා එවැනි ධර්මයක් සතිපට්ඨාන වගේ ධර්මයක් පිහිටන්න පදස්ථාන වෙන්න එපා. සතිය ප ဋ ාණි වෙන්න එපා. සතිය පදන් වෙන්න මේ පట్టල වෙන්න එපා. පట్టල වෙන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන්නේ සතිය පටල කිරීමේ දිට්ඨිය නම් තියෙන්නේ ඒ සංකල්පේ නම් තියෙන්නේ එයා දැනගන්න ඕන මේ වචනයෙන් තමයි ප්‍රධාන වශයෙන් අපි උපේන මේ එකලස ප්‍රධාන වශයෙන් මේ අපි උපේන සතිය කඩලා යන්නේ ඒක නිසා භාවනා කරන පැයක් තුල කතා නොකර සිටීමෙන් උපේන කුසලය මම මේ අවුරුදු 40 ඇතුළත එකම කෙනෙක්වත් හරියට දැකලා තියෙනව මම දැකලා නැහැ ඒගොල්ලෝ කියන්නේ භාවනා කරමුට සතිය ලැබුන්නේ නැහැ, සමාධිය ලැබුන්නේ නැහැ, දිබ්බ චක්කු නැහැ, පළවෙනි ධ්‍යානෙ නැහැ, හතරවෙනි ධ්‍යානෙ නැහැ. නමුත් වචන පැයක් කතා නොකර ඉන්න පුළුවන් නම් මොනම හේතුවක් නිසාවත් gedera හිටියොත්. එහෙම නැත්නම් කවුරුහරි කතා කරන එක අහගෙන ඉන්න ඕනේ අපි. එහෙම නැතුව කතා නොකර ඉන්න වුණොත් එහෙම ඉතින් පිස්සු තමයි. ඒ නිසා පැයක් මොනවාක්වත් නැතුව වාඩි වෙලා ඉන්න එක හිතන්න. එහෙම දවසකට පැය 7-8ක් භාවනා කරනවා කියලා හිතන්න. හත අටක් කරනවා නම් ඒක ඇත්තටම බොහොම වටින දිනචරියාවක්. පැයක් දෙකක්වත් වෙන් කරන්න අපිට බැරි අපිට මේ කතා නොකර ඉන්න බැරි නිසා. කතාවට යනකොටත් භාවනාවට යනකොටත් ඇතුළත කතාව අරගෙන යන්නේ. නැගිටින්නේ අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා ඇතුලේ කච කචෙන් තමයි නැගිටින්නේ. ඉතින් එතකොට අපිට පේන්න තියෙනවා මේ ඉන්න පැයේවත් අර සම්මා වාචා කියන වචන බිඳීම නැති වුණාට විතක්ක විපහාරේ නැති වුණාට විතක්ක ਵਿਚාර දෙක වැඩ කරන හැටි ඇතුලේ මැෂින් එක මේ වචන හදන හැටි ගොනු කරන හැටි එචි මේක තමයි පළවෙනිම දේ යෝගාවචරක දැනගන්න පුළුවන් වෙන්නේ කතා නොකරන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ කතා කරන්නේ ප්‍රයෝජනේ සලකලා අර්ථය සලකලා කතා කරනවා දෙක සම්මා කම්මන්ත අපි කීයක් කර්මාන්ත ඔළුවේ දා ගන්නවද අහල පහල තිබුණාට නැත්නම් පුළුවන්කම තිබුණාට මේ කර්මාන්ත දාගෙන අපි පුළුවන් තරම් මේ යකාය කම්බලක් කරගන්න හදනවා වැඩි ජීවිතේ ඊට පස්සේ අපිට මේ හම්බ කරපු දේ වියදම් කරන්නවත් වෙලාවක් නැහැ. හම්බ කරනවා හම්බ කරනවා හම්බ කරනවා මොකද ඒකට වියදම් කරන්න වෙලාව ගත්තොත් හම්බ කරන වෙලට වියදමන යන්නේ. ඉතින් ඒක නිසා ඒකම ඇලි ගලි වාසය කරනවා. ඉතින් මේක ආද පළවෙනි ලෝකේ රටවල් කියලා කියනවා. පළවෙනි ලෝකේ රටවල් වල මනුස්ස යන්ත්‍රයේ දුවන දැතිරෝ දෙක මනුස්සයා දැත්තක් විතරයි. මැෂින් එක දුවන්න පටන් ගත්තට පස්සේ ඌට තියෙන්නේ දැත්ත අදිනවා මිසක් මොකටද මේ යන්ත්‍රයේ දුවන්නේ කොච්චර වේගෙන්ද දැතිරෝ දුවන්නේ කියන එක එක එක හදන්නේ නැහැ. It's a cog in a cogwheel of a man machine කියලා කියනවා. එක එකක් දන්නේ මම මේ කරන රස්සාවෙන් කාටද හම්බ වෙන්නේ කියලා. මේ හම්බ කරන්නේ කාටද කියලා බැලුවොත් දැනගත්තත් නොදැනගත්තත් අපි හම්බ කරන්නේ ආයුධ නිෂ්පාදනයේ සඳහා. අපේ සියලු තාක්ෂණ යන්නේ ලෝකේ පළවෙනිම දේ අද නියුට්‍රෝන බෝම්බ හදන්නයි එක සැරේ මානව වර්ගය විනාශ කරන ආයුධ හදන්න. හැම විද්‍යාඥයන්ගේ 99ක් පාවිච්චි වෙන්නේ ඒකට අද. එක එක්කක් දන්නේ ඌට ඒක වැඩක් නැහැ නේ ඌට හම්බ වෙනවා කවදාකවත් නැති විදිහට પરම්පරා ගානට හම්බ වෙච්ච නැති සල්ලි. පහින් දින්නේ එතන. හොඳට අරගෙන බැලුවොත් ඒ විද්‍යාඥයන්ගේ වැඩ ටික බලනකොට උන් ඊට අවුරුදු ගාණක් කරලා බ්‍රේන් වොෂ් කරලා තියෙනවා බයලජ්ජා තියෙනවා නම් මෙහෙන්න එපයි කියලා. බයලජ්ජා අයින් කරලා විද්‍යාඥයෙක් බාටපත් කරලා මෑන් මැෂින් එකට හයි කරනවා. ඊට පස්සේ ඉතින් දැතිරෝදට අහුණාට පස්සේ අද්දපන්. ඌ ඉවර වෙනකොට කරත් එකට අහුවිච්ච කජුලෙල්ල වගේ ගණ්ඩ දෙයක් නැහැ ඔකේ. ඌට ආධ්‍යාත්මයට වෙලාවක් නැහැ. රට ගැන හිතන්න වෙලාවක් නැහැ. ජාතියක් ගැන හිතන්න වෙලාවක් නැහැ, පරිසරයක් ගැන හිතන්න වෙලාවක් නැහැ. කර්මාන්ත. ඒ නිසා පටන් වටන් ගත්ත වෙලෙන්දලා මගේ වචනේ කියනවනම් සඳා උදේ අමුඩේ ගහපුවාම යුගරාද හැන්ද වෙනකන් අමුඩේ ලියන්නේ නැහැ. ඉක්කටම හම්බ කරනවා. ඕ ටයිම් කියනවා අර සෙනසුරාදා දීපන් අම්මා පන්සලට ගිහිල්ලා ඉතින් මැරෙනකම් වැඩ. ආය සඳා උදේ අමුඩ ගහන්නකම් හදිසි. සිකුරාදා හැන්ද වෙනකන් අමුඩේ ලියන්න නැතුව හම්බ කරනවා. මං කියන්නේ කඹුරුනොයි කියලා. මේ කර්මාන්තේ අපේ සිංහල ගොවියා ඔය රුවන්වැලි සෑවල් හදනකොට ඔය ලෝහමා පහල් හදනකොට කොහොමද කෙරුවේ කියලා හිතන්නේ. ඔය අද තියෙන යන්ත්‍ර උපකරණ මොනවත් තිබුණේ නැහනේ. අනිකුත් ශිෂ්ටාචාරලත් උව තියෙනවා. ඒව කෙරුවේ තන්නේ කරම වාල් සේවාවෙන්. සම්පූර්ණ වාල් සේවාවෙන් ඔය ඕනම ශිෂ්ටාචාරයක් කරන් බලන්න. මේක නෑ අත්තමට කෙරුවේ මේක. මේ කෙරුවේ සාසනය වෙනුවෙන් මිනිස්සු ගිහිල්ලා තමන්ගේ ධෛර්යයෙන් වැඩ ටික කරලා දෙනවා. අද හිතන්න පුළුවන්ද බලන්න. ওই මොන තාක්ෂණයේ තිබුණත් හිතන්න පුළුවන්ද බලන්න. ওই ඉරිගේෂන් සිස්ටම් එක. යෝදැලයි අද කපලා තියෙන ජයගඟයි දිහා බලන්න. ජයගඟ කපුවේ අපි දන්නේ ඉරිගේෂන් සිස්ටම් එක. යෝදැල කපුවේ මීටි තනින් වතුර බැසෙයේ. ඇතම 6ක් යනවා, ඇතම 12ක් යනවා ඇලේ ග්‍රේඩියන්ට් එක අඟල් 6යි. ගඟ ගලන වතුර පේන්නේ ඒ තරම් අපේ පරණ තාක්ෂණේ. අද පුළුවන් වේද කියලා බලන්න. අය ඉලෙක්ට්‍රෝම ස්ටැටිස්ටික්ස් දාන්න, ඉකොනොමෙට්‍රික්ස් දාන්න මොන සෙල්ලම දැම්මත් ඔය ප්‍රිසිෂන් එක ගන්න බෑ. ඒ ඒ මොකද හේතුව? මේ මිනිස්සු වැඩක් කරනකොට වැඩි හැඩේ කියන එක දාන්න. බයලජ්ජා කියන එක තියෙනවා. දැන් අද තියෙන එකේ මේ කර්මාන්ත ක්‍රමයට මනුස්ස යන්ත්‍රය කියන එක හදාගත්තට පස්සේ ඒ මිනිස්සයා දන්නේ ඇයි ජීවත් වෙන්නේ මොකද්ද අපේ ජීවිතයේ අර්ථය මොකද්ද කල යුත්තේ මොකක්වත් නැහැ ඒ මේ ඔය හැතවේ කියලා ඕගනයිසේෂන් එකක් කරලා තියෙනවා බුද්ධ ආගම මරන්න ඕනේ නම් කොතෙන්ද ගහන්න ඕනේ කියලා ඒගොල්ලෝ දැකලා තියෙනවා 365ක් ආයතන තියෙනවා 380ක් හරි 365ක් හරි ආයතන තුන මුළු ලෝකේ පුරා ඒ ටිකට ගැහුවොත් ඉවරයි බුද්ධ ආගම කියලා ඉතින් ඒකෝට මේගොල්ලෝ ඒගොල්ලෝ ඒජන්ස්ලා දාලා චෙක් කරලා තියෙනවා ඒකේ කියලා තියෙනවා ස්ට්‍රෝං තියෙනවා කියලා බුද්ධ ආගම බුරුමේ. ඒ නිසා ඒගොල්ලෝ ගිහිල්ලා පැවිද්ද වශයෙන් පෙනී ඉඳලා ඒ පිරිවෙන් වල ඒ හාමුදුරන් දෙනවල පුළුවන් තරම් සල්ලි. දුන්නාට ඒ හාමුදුරන් දෙන් ඔය සුරුට්ටු අබ්බීගෙන වැත්තකට ලයින් එකනේ තියෙන්නේ. ටික දවසක් ගියාට පස්සේ කරනවා මේ කොඩා පොඩි හාමුදුරෝ ඉන්නවා. අපි මේ පොඩි හාමුදුරන්ට ඉංග්‍රීසි ටිකක් ගන්නොත් මොකද කියලා. ඉතින් කියනවලු මේ ලොකු හාමුදුරෙන් කොහොමද කරගන්නේ මට පුළුවන් මං කියලා දෙන්නම් කියලා. ලොකු ආමරණ දුන්න පස්සේ බෝතලයක් කන්නේ. ආමතු පැත්තකට වෙච්චාම දිගට ඉංග්‍රීසි උගන්වනවලු. ඉංග්‍රීසි උගන්වන පස්සේ කියනවලු පොඩි උන් ටිකට ඉංග්‍රීසි ගණන්නේ කොහොඳ වැඩේ. හැබැයි හොඳ ඉංග්‍රීසි තියෙන්නේ බයිබලේ. ඒක තමයි නියමයක. ඒ නිසා මම මේ බයිබල් පාඩ කියලා දෙනවා. ඒක මේ මොනක් හිතන්නේ ඒක තමයි හොඳට ඉංග්‍රීසි තියෙන එක. ඉතින් ටික දවසක් ගියාට පස්සේ පොඩි ආමතුරු පටන් අර ගන්නවා. ඉතින් ඔය බයිබල් පාඩ කියන්නේ. ලොකු ආමතුරුන්ට ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ පොඩි ආමතුරුගෙන් අහනවලු මේ මේ විහිළුව වෙන. දැන් මේ පොඩි ආවල් මොකටද පැවිදුනේ? මන් දන්නේ නැහැ. එක එකක් දන්නේ නැහැ. දැන් පොඩි ආවල්ගේ මොකද પરමාර්ථය? එහෙම එකක් <coughs> පැවිදුනේ මොකටද කියලා අපි දන්නෙත් නැහැ પરමාර්ථයකුත් නැහැ. දැන් පොඩි ආවල්ට මොනව ලැබුණොත්ද සතුටු වෙන්නේ? ආ මට පාට හතරේ කාබන් කුරු තියෙන තනි කාබන් පෑනක් හම්බුනොත් පාට හතරම මිරිකලා ගන්න පුළුවන් එහෙනම් හරි. ඉතින් ඌ report කරනවා මව්වක ඕගනයිසේෂන් එකට මේ හාමුදුරුවෝ තමයි ඉස්සර බාර ගන්න බුද්ධඝම බාර ගන්න ඉන්න කට්ටිය. ඒක එක්කක් දන්නේ පැවිදුනේ ඇයි කියලා. ඒ කෙනෙක්වත් දන්නේ පැවිද්ද වටිනාකම. උන්ට ඕන කරලා තියෙන ප්ලාස්ටික් කෑල්ල. ඒක නිසා මෙන්න මේ ටික දෙනවනම් ලොකු හාමුදුරුවෝ සීල් කරලා කබඩ් එකට දාන්න පුළුවන්. මෙච්චරකින් ඉතුරු ටික මෙහෙම කරත හැකි කියලා ඒ report එක එළියට ආවා. එතකොට පේනවා මේ මේ මිනිස්සු කරන වැඩ නිසා අපි මේක විනාශ කරන්න එක එකන එක එකන එක එක තැන් වලට ඒ ටික දුන්නාට පස්සේ මිති මේ දෙන්නේ මොනවත් නෙවෙයි මේ ආමිෂය. මේ ආමිෂයෙන් අපි මේ නටන්නේ. ඒකෙත් නෙමෙයි අපි කර්මාන්ත කරන්නේ. ඒ කර්මාන්ත කිරීම නිසා අපිට භාවනා කරන්න වෙලාවක් නැහැනේ. සත්පුරුෂේ කාෂ්ඨ කරන්න වෙලාවක් නැහැ. ත්‍රිපිටකයේ කියව ගන්න වෙලාවක් නැහැනේ. මොකද අපි වර්ක්හොලිසම්. Uh, ඇල්කොහොලිසම් වගේ මේකට හරි ගසලා තියෙනවා. ඉතින් වයින් කර බොනික් වගේ වැඩ. ඉතින් අපේ මුළු අධ්‍යාපනයම යන්නේ ඔකට නේද? අපේ ජීවන පැරණි සලකුණු සංස්කෘතික ලක්ෂණ මොනවටත් ඉඩක් නැහැ. ඉතින් මම එහෙම කාලකන්ණි වෙච්ච එකෙක්නේ මම ওই විද්‍යාව ඉගෙන ගත්තනේ අවුරුදු 6 ඉඳලා මම ඉගෙන ගන්න දක්ෂ නැති නිසා වැඩිපුර අවුරුදු 3ක් විතර මම කඹුරලා තියෙනවා. විභාග දෙක තුනක් පෙළුණා මම. ඒ හැම පන්තියකටම ගියාට පස්සේ මට පුදුමාකාර අපිරියක් තියෙනවා මේ පාසල් අධ්‍යාපන ක්‍රමය ගැන. මේ කුණු හරප ඉගෙන ගන්න අහවල් දෙයටද කියලා. ගෙදර ගිහිල්ලා අම්මට මොනවද කියන්නේ? අම්මට කියනකොට අම්මා කියනවා ඌ අනේ පුතු පුතේ මට තේරෙන්නේ නැහැ. ඉතින් මම බලනවා අප්පච්චිත් එක්ක කතා කරනවා උන් හරි තරයි. පොඩි අයියා අයියා ඌ ගිය ලංකාව ගිය ගමන් ගහනවා. නංගිලාට කියලා දෙන්න හදනවා උන් ගණන් ගන්නෙත් නැහැ. දැන් මේ ඉගෙන ගන්න සත්ත පහක දෙයක් ඇති වැඩක් නැහැ. ඉතින් පන්ති කාමරයට ගිහිල්ලා මම මොනවාරි කියවම කණෙන් ඇදලා එළියට දානවා. මේ භෞතික විද්‍යාධාරය එක දවසක් ගිහිල්ලා ඉතින් ඔක්කොටම එන්නේ කියලා ලොකු ඩෙස්ක් එක ඉස්සරහින් මේ 230 කරන්ට් එක හදලා දුන්නා මේ ඩයිනෝ මේ සාමාන්‍ය විදුලි කෝෂකේ. ඒකල ඒකෙන් මේ නියොන් බල්බයක් පත්තු කරා. ඉතින් දවල් නිසා එක වෙන්නේත් නැහැ. දැන් මේ දර ඉතින් මැජික් එක පෙන්නවා දිග සර්කිට් එකක් හදලා ඩැනියල් කෝෂයක් අරගෙන ඒක නග්ගලා 230ට 230න් පොඩි වෙලාවකට නියොන් බල්බයක් පත්තු කරා මේ ඔය මේ ඇඩ්වර්ටයිස්මන්ට් වල පත්තු කරන්නේ. ඉතින් මම බලලා අයියෝකද කිව්වා. අල්ලගත්ත කණේ එළියට දැම්මා ගිහලා දොර දැම්මා. දැන් ඉතින් මුළු පන්තියටම hina. මම සාමාන්‍ය භෞතික විද්‍යාලේට අදක්ෂමත් නැහැ. දක්ෂයි. අයියෝ ඉතින් මේ මොන මඟුලක්ද මේක කතාවද? දෙයි විදියට කූරු දෙකක් ගැහුණා කරන්න ගේනවා. එච්චර ඕක මොකද ඉතින් ඕක දෙසී තීරණම් වල මැජික්ද මෙව්වා මැජික් තමයි ඇත්තට ඒ කාලේ හැටියට බලනකොට මෙව්වනේ අපිට භෞතික විද්‍යාව කියලා උගන්වන්නේ හරිම දක්ෂයි මම ওই ශිල්පිය ওই ශිල්පෙට මම හරි දක්ෂයි අයියෝ ඕකද කිව්ව එච්චරයි මට එදා ඉඳලම පේන්න තිබුණා මේ උගන්වන දේ විහිළුව ඉතින් ඊට පස්සේ මම අවුරුදු 6ක් මෙතනින් ඔක්කොටම වැඩි වැඩ කළා තියෙනවා අද වුණත් ඕන කෙනෙක් බහිඳ වීල් එකට මහිත් එක ඕන වීල් එකට උන්ටද මම මහන්සි වෙලා තියෙනවා මහන්සියලා මම හොඳටම දන්නවා ශිල්පේ. ඕන වැඩක් මට වැඩි කල්යන්නේ නැහැ යන්ත්‍රයක් ඉගෙන ගන්න හරි මොනවාරි දෙයකට මොකද වැඩේට යනවා. නමුත් මම දන්නවා හම්බ කරපුවා කාට නම්බු ආඩම්බරේ සුද්දට. සුද්ද හම්බ කරනවා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ තමයි මම මේ කියන්නේ පැවිදි වෙන්න හදනකොට සුද්ධ ධම්ම නැති දහං ගැටයක් නෑ මාව නතර කරන්න. පෙරදිනේ මල්ලත්‍රේ අඳ ගහන ගිහිල්ලා පළවිගුණ තැන්න ගිහිල්ලා කිව්වා මේ කෙල්ල දිහා බලපන් මැස්සෙක් වහලා නැහැ කිව්වා. උඹලගේ ගම කැමති නැද්ද කියලා. ඒ මගේ මූණේ කිසිම ප්‍රේම ගතියක් ආවේ නැහැ. ඌ දැක්ක නිකන් මැට්ටනේ. ආ මන් දන්නවා උඹල මහා නම්බුකාර මිනිස්සු ලুকু දෑවැද්දක් ඕනේ. මේ කෙල්ල බැන්දොත් මම දෑවැද්ද දෙනවා කිව්වා. ඒ කෙල්ලෙක් පෙල්ලා දැන් මම දැන් මේක ඇහෙන සීරියස් දැන්. මේකේ ගඟින් යහවැත්තේ අපේ ගෙවල්. ඊට පස්සේ මං කෝ පැය 48ක්වත් යනවා මට මේක තීන්දුව කරන්න පොඩ්ඩක් හිටපන් කියලා. දැන් ඒක ප්‍රශ්නයක් නෑ කිව්වම හොඳට කල්පනා කරලා පැය 48කට පස්සේ තීන්දුවක් දීපන් කියලා. සුද්ධ හිතුවේ මං කෑවයි කියලා. ඊට පස්සේ පැය 48 වෙනකොට අපි දැන් හිටියේ ෆාම් එකේ. ඌ එහෙට යනවා මම මෙහෙට ඊට පස්සේ මම නරකට දැන් පැය 48 හරි. දෑවැද්ද මට කෙල්ල උඹට දෑවැද්ද මට කියලා මං කිව්වා. ඌගේ උඹත් එක්ක නම් මොන මගුලක් අක්ක මම කියන්නේ මම දෑවැද්ද ඩිසයිඩ් කරනවා ඒක මට දීපන් ඔබ කෙල්ල ගනි මම බඳින්නම් මගේ නම දාලා බැරම් බලන්න නෝයෙල්ට කියලා ඌ පල්ලෙහා තියෙන ගොඩක් ඇත වැඩ කරා ඒ මම මාව එතන තියාගන්න ඒ තරම්ම දක්ෂයි මං කර්මාන්ත වලට දක්ෂයි නමුත් ඒක නිසා මට මේ දවස්වල කරන වැඩ මට එච්චර මහලුක් ගන්නක් නැහැ නමුත් මං කියන්නේ කොච්චර කරුවත් තමන්ගේ කාලසටහන තමන් විවේකේ හදාගන්න නැතුව මේ කඹුරණ කැඹිරිල්ල ගැන පොඩ්ඩයි හිතන්න. කවුද වගේ කියන්නේ? ඒ වැඩ දෙන මිනිහද මේ වියගහේ බර දන්නේ නැතුව බර අදින මෝලද? ඌ දැනගන්න එපාය. තමන්ගේ හැකියාව එහෙම නැත්නම් තමන්ගේ අභිවෘද්ධිය තමන්ගේ හිත සුදු. ඒක මොකක්වත් නැහැ නේ අපි. ඒ නිසා සම්මා කම්මන්ද ওই දෙකෙන් වැඩි ඉතාම භයානක දේ සම්මා ආජීවී. සම්මා ආජීවී කියලා කියන්නේ අත්ත සම්මා පණිදී. තමන් මේ හම්බ කරගෙන කන ක්‍රමේ සාධාරණ එකක් වෙන්න ඕනේ. සූරකෑමක් වෙන්න බෑ. අධාර්මික එකක් වෙන්න බෑ. ඒ සාධාරණ රැකියාවක් කියලා ගත්තොත් අද රැජිනි එංගනන්තේ රැජින සම්පූර්ණ සල්ලි ආයෝජනය කරලා තියෙන ආයුධ කර්මාන්තයද. මෙච්චර කෝටි ගණක් තියෙනවා. ඒකෙන් තමයි ඒකට රාජකීය බූදල එන්නේ. ඉතින් මෙයා ගිහිල්ලා කොමන්වෙල්ත් කන්ට්‍රීස් වල සාමය ගැන කතා කරනවා. දැන් නෑ ඉතින් කියලා වෙලා දැන් ඉතින් ආයෙ කරන්න වෙලාවක් නෑ දැන් ඉතින් මැරලා යන වෙලාව ඇවිල්ලා. නමුත් මතක තියාගන්න ඕ රජිනිගේ අපච්චි නැති වෙච්ච දවස් තමයි මං ඉපදිලා තියෙන්නේ. අපි අම්මා කිව්වා මං දන්නේ ලොක්කක් දන්නේ නැහැ මේ ඇවිල්ලා ඉපදිලා ඉන්නේ. ඒ කෝක වුණත් අම්මා කිව්වා මම මේ උඹ උඹ උඹ හම්බ වෙන වෙලාවේ විලිලන වෙලාවේ පණිඩියක් ආවයි කිව්වා රජිනි මගදී නවහරමනාපව ගියයි කියලා තාත්තා නැති උනායි කියලා. නමුත් මං කියන්නේ මේ නම්බුකාර ජීවිත ගත කරන මිනිස්සු මොකෙන්ද හම්බ කරන්නේ? මොකද්ද මුන්ගේ ජීවන රටාව? මුන්ද අපිට එන්නේ සදාචාරය උගන්වන්න. අපි අපි මේ කරන අපේ සිංහලයේ තිබිච්ච ජීවන රටාව එහෙම නැත්නම් ආජීවය. ඒකට කියනවා අත්ත සම්මාපණදී අපි ගත කරන ජීවිතේ මේක. මෙන්න මෙවුව පාවා දුන්නාට පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව පාවා දුන්නාට පස්සේ මොකද්ද මේ ඉතුරු කරන්න හදන්නේ? මේ සතිය කියලා කියන්නේ පරියන්කේ ඉඳගෙන පැයක් හොල්ලන්න තු ඉන්නේකද? ඒක නෙවෙයි. ඒක කරනකොට මේක තේරෙන්න ඕනේ. ඒකට පසුවිම සකස් වෙන්න ඕනේ. ඒ සකස් වීම තමයි Taman givisagatta නම් යම් කිසි දෙයක්. Taman මුගේකට හරි පොරොන්දුවක් දුන්නා ඒ පොරොන්දුවට කටයුතු කරන්න. මේවා එකක්වත් නැතුව බෑ. කතා නොකර ඉන්න බෑ අපිට කර්මාන්ත නොකර ඉන්න බෑ අපිට ජීවන රටාවක් අවශ්‍යයි. මොකද අපි රජපෞල් වල නෙමෙයිනේ. ඒනේ ඒක ප්‍රමාණ කරලා ඒ තමන්ගේ භාවනා කාලේ නැත්නම් අඩු ගානේ සතිය පවත්වන කාලේ වැඩිවීම සඳහා කටයුතු කරන්න වෙනවා නම් හීනකින් අත හිටන්න එපා මේක කවුරුත් අපිට කරලා දෙයි කියලා. කවදාවත් දෙන්නේ නැහැ. එක් එක්කත් නැහැ මේ ලෝකේ ඔය පැත්තෙන් බලන. එක් එක් හරි පටන් ගත්තොත් වළක්වන්න කෙනෙකුත් නැහැ මේ ලෝකේ. එකෙක් නෙවෙයි එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේකයි මට කරන්න ඕන කියලා ඒකේ ඉන්නේ. ඒකේ ඉන්නේ මේ සතිය වඩන්න ගියාට පස්සේ තමයි එන්නේ සතිපත්තහනේ. ඒ නිසා ඒ කරගෙන කරගෙන යනකොට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ විරති චෛතසික තුන නැත්තම් අපි කියන මේ සීල ශික්ෂා පද ආර්ය අෂ්ටාංග මාර්ගයේ ක්‍රියාත්මක වෙන්නේ අකිරියෙන්. අපි ඉඳගෙන නිකන් ඉඳීමේ සම්මා වාචා කම්මන්ත සම්මා වාචා සම්පූර්ණ වෙනවා. සම්මා කම්මන්ත කියන්නේ චේතනා කරන්නේ වාඩි වෙලා මොනම චේතනාවක්වත් කරන්නේ සක්මනේ චේතනා කරනවා. එදින්ද වැඩ කරනකොට පැමිණිච්ච දේ ගැන අවබෝධ වෙනවා. දැනගන්න මොකද වවන්නේ බෝ කරගන්නේ ආජීවය ගැන කල්පනා කරනවා. භික්ෂුවගේ ආජීවය බලන්න හිඟා කෑම. පිටිසිඟා වැඩි වීම. ලෝකයා හිතන්නේ විලිලැජ්ජම නැති දෙයි කියලා. නමුත් බුදුහාමුදුරුවෝ කියන්නේ මේක තමයි බුද්ධ භෝගය කියලා. කිසිම කෙනෙකුට මොනම විදියකින් තාජීවය පිළිබඳව වචනයක් කතා කරන මේ පහුගිය දවස් 10 අපි කාව කාවු කැම දිහා බලනකොට දුන්න දේ කෑවා. වැටුණ දේ බුදිය ගත්තා. මොන ජොලියක්ද කියලා බලන්න. අපිට සංඝයාට බෑ හම්බුණා නම් මනම් කෑලි කෑලි අර වෙන වෙන જાති. ඒක ඉතින් කියන්න ඕනේ නෑ නේද පොඩි අම්මා. පොඩි ආමර දෙක්කෙත් නෑ මොකද උදේ හරි පොඩි ආමර කෑවේ නෑ උදේවර තමයි ගොඩක් වෙවා මේ ලැබෙන දේ මොන මල හුන්තු හරි ගමන්නේ දෙන දේ කාලා ජීවත් වෙන්න ගියාම හම්බෙන්නේ මේ සැප හිතා ගන්න බෑ. ඉතින් බුදුසෙන් කියවා සාසනය කියලා ඕකනේ අපිට හයි කරලා දුන්නේ. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කරන්න පුළුවන් මොඩල් එකක් හදලා දීලා. ඒකට ඕනේ සතියක් කියලා දීලා ඒ කිව්වා ඔන්න ඔය දේ උඹට පිහිටන්න ඕක උඹට සම්බන්ධ වෙන්න අහින්ද්‍රිය වශයෙන් සම්බන්ධ වෙන්න තියෙන්නේ. උඹ දීලා තියෙනවා මේ වෙනකොටත් පොරොන්දුවක්. බුද්ධ තෙසරණ යෑම සිල් ඒ වගේම මේ භාවනා සඳහා ගත්ත මේ මූල කර්මස්ථානේ වගේ දේවල් අන්න ඒකයට ගෞරව කරගෙන ඒකට පිහිටලා කටයුතු කරනවා නම් ඒක අර කලින් ආපු කන අඟාවයි කියලා පහත් කළ සලකන්නේ නැති ගතියේ පස්සේ ආපු අඟ ලොක් කරගන්න යන්න එපා. කලින් ආපු කන සලකගෙන යනවනම් ඒකට කියන්නේ අහිංසක ජීවිතයක්. එහෙම නැත්නම් වගකීම් වගකී වග වෙන ජීවිතයක් සදාචාරාත්මක වගවීම කියලා කියනවා. ඉතින් මේක සම්පූර්ණ පොදු වශයෙන් ගත්තාම කියන්න තියෙන්නේ සම්මුතිය ඥාන. අපි යම් තැනක ගිවිසුමක් ගත්තා නම් සම්මුතියක් ගත්තා නම් ඒක තමයි සංඝහට කියන්නේ සාමීචි ප්‍රතිපන්නෝ භගවතු ශාවක සංඝෝ යම් තැනක යම් සාමීචියක් තියෙනවා නම් යම් සම්මුතියක් තියෙනවා සංඝයයි කඩන්නේ. සාමීචි ප්‍රතිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඒ සාමීචිය මම නෙවෙයි. ඒක බුදුහාමුදුරු දීපේවා. මම ගිහිල්ලා ඒක ඉල්ලගත්තා. ඉල්ලගත්ත වෙලේ ඉඳලා උත්සාහයක් කරනවා. තිබුණට වැඩිය ඒ සාමීචි ප්‍රතිපන්නෝ ඒ සාමීචිය තමයි මෙතන මේ කියන්නේ පටිසන්තරය කියලා. ඒ නිසා අපි දැනට උපේලා තියෙන ටික හොඳටම හරි. නැත්නම් එල්ලේ හරියටම හරි. අපිට තියෙන්නේ එල්ලේ සඳහා කටයුතු කරනකොට අපි ඒක ආරස්සා කිරීම සඳහා එහෙම නැත්නම් ඒක අපි ශික්ෂා කියලා කියන්නේ හික්මෙනවයි කියලා කියන්නේ අන්න එතෙන් තමයි අපි paludd තියෙන්නේ ඒ නිසා අපි නිතරම කටයුතු කරන්න ඕනේ ඒ නිවැරදි එල්ලයට යන්න නම් කියන දේ කරන කරන දේ කියන බව හැමදාම සලකා බලන්න ඕනේ මේක එන්නේ එන්නේ එන්නේ මේ දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා නම් ඒකට මේ ඒ පටිසන්තරයට කරන ගෞරවය පටිසන්තරයට කරන පිහිටීමද කියන්නේ ලොකු ස්වාමීන් වහන්සේ ලිව්වේ සාසනික සම්පත්තියක් කිය. අපිට හම්පෙච්ච සම්පත්තියක් නේ. දවසින් දවස දවසින් දවස ඒකට යනකොට පේන පටන් අර ගන්නවා. ඒකෙන් දෙන මේ ඉංග්‍රීසියෙන් කියන මේ contentment එක මේ පිරිච්ච ගතිය මොනම දෙයකින්වත් ගන්න බෑ. මේ ඔක්කොගෙම තියෙන්නේ මොනවත් නොකර සිටීමේ. ගෞරව කරනවා කියලා කිව්වම පරිසංතරේ පිටලා කටයුතු කරගෙන අපි ගත්ත පරමාර්ථයට අනුව කටයුතු කිරීම මේක කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න නැතුව කවුරුත් අපිට උදව් කරන්නෙත් නැහැ කරන්නත් බෑ. හැබැයි මගේ ওই පහුගිය අවුරුදු 20 ජීවිතය තුළ දකින්නට පේන තියෙන්නේ Taman ඒ කියලා මේ වැඩේ කරන්න පටන් අරගත්තොත් කවුරක්වත් නිඳ කරන්නෙත් නැහැ බාධා කරන්නෙත් නැහැ. කාටවත් බෑ කරන්න බෑ. ඒ තරම්ම කියලා කරන්න ඕනේ. ඒ නිසා මේ මම කිව්වා තමයි මේ මේ වැඩමුළුවේම හත්තට වතාවක් භාවනා කරන බවක් හෝ සීලයක් හෝ රකින්න බවක් කාටවත් කියන්න එපයි කියලා. විශ්වාසයෙන්කම්. හැබැයි බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා ලොකු සංසේ කියනවා සීලයක් රකින්න නම් සමාදන් වෙලා කියලා කරපන්. ඉතින් කොන්ෆිඩන්ස් එනවා දවසක. ආනේ දට ආට පස්සේ පේනවා මේ සීලය Tamanට පෙරගමන් කරු වෙනවා. ඒක Tamanගේ වැඩ අරසා කළා දෙනවා. ඒ සීලයට ඒ අපි ප්‍රකාශ කරන තැනට එනකොට අපිට ඒක රකින්න පුළුවන් මට්ටමට පෞරුෂත්වයක් හදා ගන්නවා. හදාන කියන්නේ මම මෙන්න මේ සිල්පදේ රකින්න. ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ආන එතකොට අපිට තේරෙන පටන් ගන්නවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී තමන් රක්ෂා කරන ශික්ෂා තුන අනුව තමන්ට ආරක්ෂාව සැලසෙනවා කියලා. එතකොට ඒ කෙනාට ඒ එන එක්කෙනෙක් දෙන්නෙක් මේක හරියට තේරුම් අරගත්තොත් ඒක බුදුරජාණන්සේ දේශනා කරපු තැනක් තියෙනවා. නමුත් මේ ළඟදී මම දැක්ක ආටිකල් එකක් ලියනවා එක්කෙනෙක්. මේ මුළු ලෝකේ සේරම මේ ලෝක ගෝලයේ රත් වෙන විදිහට කටයුතු කරාට මේ ලෝකේ ඉන්න ඔක්කොම පරිසර දූෂණ වෙන කටයුතු කරාට මේ ලෝකේ ඉන්න ඔක්කොම තමගේ චිත්ත දූෂණ වෙන කටයුතු කරාට මේ ලෝකේ තාම කෙලින් තියෙන්නේ ඇයි? අන්නර විදියට කියන දේ කරන කියන දේ කරන එකෙක් හරි ලෝකේ ඉන්නවා. අන්නේ මිනිහගේ ශක්තියෙන් තමයි මේ ලෝකේ සමබර වෙලා තියෙන්නේ කියලා. ඒකට ලියලා තිබුණා මේකට දානවයි කියලා නමක් කොන්ෂස් සාමි කියලා. මේ ලෝක විනාශ වෙනකොට එක්කෙනෙක් අදිෂ්ඨානයක් ගන්නවා. උඹලා කොච්චර ඔය රැල්ලට අහුවෙලා රැල්ලට වැටුණත් මම කියන දේ කරනවා කරන දේ කියනවායි කියලා. අන්න ඒක පසුගිය අවුරුදු 40 අතුරත ශීඝ්‍ර වර්ධනයක් වෙලා තියෙනවා. බෞද්ධයන් අතර විතරක් නෙවෙයි. කිව්වට අහන්නේ ඔක්කොමල යන්නේ ලාභයට සත්කාරයට. එහෙම ඉන්න පිරිස් ඒ කොන්ෂස් සාමි කියන ඒකේ පිරිස් කට්ටිය එකිනෙක අඳුරන්නේ නැති වුණාට මනසෙන් මනස බැඳිලා ඉනවයි කියලා. ඒකට බුරුමේ පණ්ඩිත සංශ කියනවා දැන් අපි විසිරී යනවා රිට්‍රීට් එක ඉවරයි. හැබැයි චිත්තක්ෂණයක් හෝ තමයි සතිමත් ඉන්නෝ නම් ඒ හැම චිත්තක්ෂණයකම අපි තුල ගලන ධර්ම රුධිරේ සමාන වෙනවා. ඒක නිසා හැම වෙලාවෙම සතිමත් ඉන්න හැම වෙලාවෙම අපි ශරීර වශයෙන් වෙන් වුණාට එකම ධර්මයට එනවා. අපිට පුළුවන් ඒ ඉන චිත්තක්ෂණයෙන් මේ ලෝකේ සීතල කරන්න. අපිට පුළුවන් ඒ ඉන්න චිත්තක්ෂණයෙන් පරිසර දූෂණ අඩු කරන්න. අපිට පුළුවන් ඒ චිත්තක්ෂණයෙන් Taman විතරක් නෙවෙයි අනුන්ගෙත් මානසික අසහන අඩු කරන්න ඒ නිසා හිතන්න එපා මේ සතිමත් චිත්තක්ෂණයේ පුද්ගලික දෙයක් එහෙම නැත්නම් ආත්ම නෙමෙයි ආත්මార్థකාමී දෙයක් කියලා පුදුමාකාර ශක්තියක් තියෙනවා ඒ නිසා අපි givis ගනිමු එහෙම නැත්නම් අපි පිහිටලා කටයුතු කරමු මේ සතියේ ඒක තමයි සතිපත්තහණේ කියලා කියන්නේ. ඒ නිසා අනිකුත් දේවල් ඒකට අනුව යයි. ඒ නිසා යම් වෙලාවක අපි මේ මම ඒකට සම්පජඤ්ඤය කියනවා. සතිය දැක දැක දැන දැන කරනවා නම් ඒකට මම සම්පජඤ්ඤය කියලා කියනවා. සති සම්පජඤ්ඤයෙන් ඉන්න හැම වෙලාවකම අපි මානවය වෙනුවෙන් කරන තියෙන උපරිම සේවයත් කරන අතර Tamanටත් කරගන්න මේ හිතා ගන්න බැරි ලෝකෙක Tamanට ඕන දේ කරන්න පුළුවන්. ඒක සඳහා මේ අවුරුදු 2006 කිය ගියායේ අපි ඉන්නේ දනදී ඉන්නවලයි කියලා ප්‍රශ්නයක් නැහැ. නිසා සීළු දිනාම අදිෂ්ඨානයක් ඇති කරගන්න අපිටත් බැරිනම් ඕක කරන්න කවුරක්වත් ලෝකේ නැහැ. අපි ළඟ දැන් අඩුපාඩුකම් ටිකක් තියෙනවා. ඉදිරියට අපි මේ ගත්ත පටිසන්තරේ ගත්ත givisuma පණේ පහ කියලා ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය පිණිස මේ වැඩමුළුවලත් අපිට ඒකාන්තයේ හේතු වාසනා වේවා. මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා. ධර්ම දේශනාවලියත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනා මම මෙතන නැතර කරනවා දේශනාවලිය තමයි සටහන් කරනවා සම්බන්ධ වෙච්චි සියලු දෙනාටම තෙරුවන් සරණයි